ඒ නිසා මෙයාට අග්ගි වච්චගොත්ත කියලා සඳහන් කරලා තියෙනවා. මේ අග්ගි වච්චගොත්ත පරිබ්‍රාජකයාත් සර්වචන්හන්සත්‍රයේ සාකච්ඡාව එදා පඬිවරුන් අතර පඬිතයන් අතර වෙච්ච සාකච්ඡාවක හරස්කඩක්. ඒ මොකද මේ අග්ගිවච්ඡක තහන ප්‍රශ්න බලනකොට එදා දර්ශනවාදී නිතරම දර්ශන සාකච්ඡාවල සම්මේලනවල අහපු ප්‍රශ්න 10ක් මෙතන තියෙනවා. ඒ ප්‍රශ්න 10 අහන ගතියෙන් තියෙනවා මේ මනුස්සයා වාදපතේ කෙලවට පැමිණලා තියෙනවා කියලා. ඒ වගේ මෙයා ඊට ඉස්සෙල්ලා ගොඩ දෙනෙක් එක්ක සාකච්ඡා කරලා තියෙන්න ඇති අන්තිමට කියලා තරුවචන්සෙන් අහනවා ප්‍රශ්නෙට කෙලවරක් හම්බෙයි කියලා හිතලා. ඒක නිසා හිතන්න පුළුවන් මේක එදා පැවති දර්ශනවාදී හොඳ සම්දිස්ථානයක් හොඳ ජවනිකාවක් ਸਰවචන්නාංශ ඉදිරිපත් කරනවා. ඉතින් ඒකෙදී මුලදී ඒ ප්‍රශ්න අහගෙන අහගෙන යනවා ਸਰවචන්සේ ටිකටම මේක ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැත්නම් ඒකට උත්තර දීමේ වැලකී සිටිනවා. එතකොට ඒ බමුණ දිනුන් ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට උත්තර දන්නේ නැහැ. ඒක තමයි ඒගොල්ලෝ මේ ප්‍රශ්නට උත්තර නොදී මගහරින එකෙන් ගත තීන්දුව ඒ අනුව දැන් බුදුජානසේ නිෂේධන වේග නිෂේධන වේග නිෂේධන වේග යනවා. නමුත් ਸਰවචනසේ ඊතරින් සාකච්ඡා නැත කරන්නේ ඒ නිෂේධනය කරන්න හේතුව කියනවා. හේතුව කියලා බුදුජාන විශ්වයේ දර්ශනය කියලා දෙනවා. ඒ නිසා මේ වච්චිකුත් සූත්‍රය මේ වෙලාවේ අහනකොට මේ බුදුජාන විශ්වයේ පැත්තට පාඩු සිද්ධ වෙන වෙලාවක් වගේ එතන බුදුජාන විශ්වයේ පස්සෙන් පස්සට පස්සෙන් පස්සට මේ යුද්ධේ මෙහෙවන කෙනෙක් වගේ යුද පෙරමුණ පස්සේ පසර ගන්න කෙනෙක් වගේ. නමුත් ඒ සූත්‍රයේ අවසාන කොටසට වෙනකොට තමයි තේරෙන්නේ ਸਰවචාන්සේ මේ මාර්ගයෙන් මේ බමුණා අවශ්‍ය මාතෘකාට ගෙනලා හොඳට රත් කරලා රත් කරලා අවශ්‍ය වෙලාදී තලන. තලුවට පස්සේ බුදුජානනාංශයේ කිව යුතු ਸਰවඥවාදී කියලා එකක් තියෙනවනේ. ඒක විස්තර කරනවා. ඉතින් අපි ඉන්නේ දැන් මේ බමුණ බෝල දානවා. බුදුරජාණන්සේ ලෑල්ලා අල්ලල්ලා ඉන්න වෙලාව. තාම ගහන්න පටන් ගත්තේ නැහැ, අදින්න පටන් ගත්තේ නැහැ. ඉතින් ඒ වෙලාවේදී අහන ප්‍රශ්න ඒක චතුස්කෝටික ඒක ප්‍රශ්නයක් තමයි. ප්‍රශ්න කෙලවර හතරක් තියෙනවා. හෝති තථාගතෝ පරම්මරණ ඉදමේව සත්‍යම් මොගමඤ්ඤා. තථාගතයන් වහන්සේ නමක් වේය කියන එක ඔබ වහන්සේ පිළිගන්නවද? එයින් පිට සියල්ලම බොරුයි. මේයයි සත්‍ය. තථාගතයන් වෙයි. එයමයි සත්‍ය. සෙස්ස බොරුයි. ප්‍රශ්න කරන නෑ මම එහෙම වාදයක් ඇත්තේ නෑ. එහෙනම් තථාගතයන් වහන්සේ නමක් නොවේයි. මේම සත්‍යයි සෙස්ස බොරුව කියන්නේ මම එහෙම වාදයක් ගන්නෑ කියලා. දැන් තුන්වෙනි වතාවට කියනවා හෝතිච නොහෝතිච තථාගතෝ පරම්මරණ. මරණය මැත්තේ තථාගතයන් වහන්සේ වෙයි වෙයි නොවේයි වෙයි කියන එකද ඔබ වහන්සේ පිළිගන්නේ කියලා නෑ කියලා. ඉතින් අපි ලබන සුමාට ගනි වෙයි නොවේයි නොවේයි නොවේයි කියන ප්‍රශ්නේ. කොහොම නමුත් එතකොට ඒක චතුස්කෝටික ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේ චතුස්කෝටික ප්‍රශ්නයකට සරුවචාන්වසත් උත්තර නොදී දීදී ධම්මජීවහඳුර උත්තර දෙන්න හදන කතාවක් නෙවෙයි මේ. එතකොට වෙන්නේ අපි ඒ ගැඹීර ධර්මයේ හැලු කිරීමක්. අපි උත්සාහ කරන්නේ මෙවැනි ප්‍රශ්නයක් හුදු දාර්ශනික ප්‍රශ්නයක් කියලා අපි පැත්තකට දානවාද? නැත්නම් මේ බණ භාවනා කරන ඒ සඳහාම කාලය ගත කරන භික්ෂුවක් වශයෙන් අඩු ගානේ සුතමේ වශයෙන් හෝ මේක පිළිබඳව දැනගෙන හිටියොත් නරකද කියන එක පළවෙනි එක. ඒක නිසා කාටත් වගේ ආරාධනාවක් තියෙනවා අපි පොඩ්ඩක් මේකට වෙලා ගමු කියන්නේ. නමුත් එයින් අතර නොවි ਸਰවචනාංශයේ අගිවච්ඡකොත්තට මේ කියාපු ප්‍රශ්නේ ආරම්භ කරන වෙලාවෙන් පස්සේ දෙන උත්තර ටිකට අපි ගිහාම අපි වෙනදාට වඩා ਸਰවඥ ශ්‍රාවකයන් බවට පත් වෙනවා. අපෙන් මේ ප්‍රශ්නේ අහුවොත් අපි උත්තරේ අවශ්‍ය වෙන්නේ උත්තර දෙන ක්‍රමයේ. පුද්ගලයා තේරුම් ගන්න ඕනේ. මේ මනුස්සයා ඉන්නේ මොකාටද එන්න හදන්නේ කියලා ප්‍රශ්න අහන්න දෙන්න. ප්‍රශ්න අහනකොට තමයි තේරෙන්නේ මොකාටද එන්නේ කියලා. ඒකට එයත් රත් වෙනවා. එයත් උණු වෙලා හරියට එල්ල වෙච්ච වෙලාවේ තමයි රත් වෙච්ච වෙලාව තමයි යකඩ තරන්න ඕනේ. ඒ නිසා මේකේ චින්තාමේ පැත්තක් තියෙනවා. ප්‍රශ්නයක් අහපු පළියට කලබල වෙන්නත් එපා. එහෙම උත්තර දෙන්න අපි බැඳිලත් නැහැ මේ රටේ තොටේ යන මේ ඉන්න හතරමං හන්දි කියනකොට යන යන මිනිස්සු වල ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි බැඳිලා නැහැ. නමුත් මේ ප්‍රශ්න අහනකොට උත්තර දෙන්නේ නැති මිනිස්සෙක් කියලා අපි නරක නමක් ලබන්නත් ඕනේ අපි සර්වජ ශ්‍රාවකයන් විදිහට. එතකොට අපි භාවනා කරලා නිවන් දකින්න වගේම මේ වගේ දාර්ශනික පැත්ත නැත්නම් භාෂා ව්‍යවහාරම ප්‍රශ්න එහෙම නැත්නම් නිරුත්ති ප්‍රශ්න අපි පොඩ්ඩක් අත ගාලා තියෙන එක අවබෝධයක් ලැබෙනකොට අනිවාර්යයෙන්ම ලැබෙන දෙයක් අනිවාර්යයෙන්ම විය යුතු දෙයක් ඒකට පොඩ්ඩක් මනස සකස් කිරීමක් ඊටත් එහා පොඩ්ඩක් ගිහලා ප්‍රත්‍යක්ෂ වශයෙන් උත්සාහ කරලා බැලුවොත් මේ භාවනා දියුණු වෙනකොට එක පරියන්කයක් ඇතුළත හෝ හත් අවුරුද්දක් ඇතුළත මෙතෙන්ට එනවා අපි. ආවට පස්සේ මේ ප්‍රශ්නේ අහලා තිබුණා නම් මේක පිළිබඳව හිතියොදලා චින්තාමය පැත්තට කල්පනා කළා තිබුණා අහ් මේකනේ මේ කතා කරන්නේ මේක මෙතන ඉන්නකොට නම් වැටෙනවා මේට ඉස්සලද වැටෙන්නේ නැහැ පස්සේ වැටෙන්නේ නැහැ කියලා ඒ වෙලාවට අකාලික වූ සතුටක් ඇති කරලා දෙනවා හැබැයි ඒ සතුට ඇති වෙන්නේ භවනා කරනකොටම මේක තමයි මේ අග්ගිවච්ඡකොත් ඇහුවේ මේක තමයි බුදුහාන් දීපු උත්තරේ කියලා වැටෙන්නේ අද කාලේ වචනෙන් කියනවා අනාගාමී වුණාට පස්සේ අනාගාමී වෙනකන් මේවා ප්‍රශ්න විතරයි අනාගාමී වෙනකන් මේවා දාර්ශනික ගනුදෙනු වාද විතරයි. එහෙනම් තනාගාමි වෙනකොට තමයි තේරෙන්නේ මේ ප්‍රශ්නෙට අනිවාර්යයෙන්ම සාන්දෘෂ්ටික උත්තරයක් තියෙනවා. Taman අත්දකින්න උත්තරයක් තියෙනවා. නමුත් මේ දෙක ගැළපීම එන්නේ නැත්තම් මේකට සම්පජඤ්ඤය එන්නේ අනාගාමි ඵලයටපත් වුණාට පස්සේ. එතකම්ම මේක අපිට පිළිගන්න වෙන්නේ සද්ධාවට. එතන තර්කයට. එහෙම නැත්තම් පොතේ තිබුණ පළියට කටපාඩම් කිරීමක් වශයෙන්. ඉතින් දැන් මෙතන ඉන්න පිරිසෙන් කී දෙනෙක් අනාගන ඉන්නවද අනාගාමි වෙලා තියෙනවද කියලා මම දන්නේ ඒ නිසා කී දෙනෙකුට මේක සුතමේ ප්‍රශ්නයක් වෙයිද? කී දෙනෙකුට චින්තාමේ ප්‍රශ්නයක් වෙයිද? කී දෙනෙකුට ඒක භාවනාමේ ප්‍රශ්නයක් වෙයිද කියලා කියන්න මම දන්නේ නැහැ. ඉතින් ඒ ඔක්කොම එකතු කරලා එක පැයකින් දේශනා කරනවා කියන එකත් ඔය හිතන තරම්ම ලේසි නෑ. ඉතින් අපි අර පසුගිය දේශනා හතත් සම්බන්ධ කරලා අපි බලමු හෝතිච නහෝතිච තථාගතෝ පරම්මරණා කියන එක මෙතන තථාගත කියන වචනේ අපි අර්ථ දැක්ුවේ සම්මුත බෞද්ධයා මේ තත් සර්වචන් වහන්සේට කියන නමක්. තථාගත කියලා කියන්නේ තථාගත සරුවච්චන් වහන්සේ. නමුත් මෙතන සරුවච්චන් වහන්සේ තථාගතයන් වහන්සේ කියන එක මේ සූත්‍රයේදී ගන්නේ සත්ත්ව කියන වචනෙට. සත්වයා මරණයෙන් මතු වෙයිද නොවේයිද? නෑ වෙයි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ පරිණාමය. නොවේයි කියලා එකක් තියෙන උච්ඡේදවාදයයි. වෙයිත් වෙයි නොවේයිත් වෙයි කියන එක ආන්දාගේ ප්‍රතිපත්තියයි. ලිස්ලා යන්නේ ඒක. වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි කියන එක මේ අපි ඕක කතා කරලා වැඩක් නැහැ. අපි නම් බත්තියක් කාලා බුදියකම කියන ප්‍රශ්නයක්. ඉතින් මෙතන තියෙන්නේ වෙයි වෙයි නොවේයි වෙයි කියන එක. ඉතින් මේක වාදයට හොඳ ලස්සන කොනක්. නමුත් ඒක භාවනාමේ වශයෙන් බලන් ඉස්සලා අපි සුතමේ වශයෙන් ගත්තොත් මෙතන තථාගත කියන වචනේ ගන්නත් පුළුවන්. මේක සත්ත්‍ය කියන වචනේ ගන්නත් පුළුවන්. සත්ත්‍ය කියලා කියන්නේ ඒ විග්‍රහ කරන ඇත්ත විග්‍රහ කරන්නේ ඇලෙන ගතිය කියන එක. මම රූපෙට ඇලෙනවා නම් ඒ රූපෙට ඇලෙන ගතිය මරණයන් මැත්තේ වේද නොවේද? මම වේදනාවට ඇලෙන කෙනෙක් මේ වේදනාවට ඇලෙන ගතිය මරණය මැත්තේ වේද නොවේද? මම සංඥාවට ඇලෙන කෙනෙක් සංඥාව මරණය මැත්තේ වේද නොවේද? මම සංස්කාරවලට මගේ කෙරුවාවන් වලට ඇලෙන කෙනෙක් ඒකට මරණය මැත්තේ වේද නොවේද? මම විඥාණයට ඇලෙන කෙනෙක් මම සා මම නොවේ කියලා දෙපිටකට බෙදෙන જાති කෙනෙක් ඒ ගතිය මරණය මැත්තේ වේද නොවේද කියලා. ඉතින් එතකොට අපට රූපයට සාපේක්ෂව වේදනාවට සාපේක්ෂව මේක පොඩ්ඩක් විලල් කරලා විසද කරලා විවිධාංගීකරණය කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ මේ සත්වයා කියන එක රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන එකට අඩු කරගත්තට පස්සේ අපිට අහන්න පුළුවන් නිදා ගන්නකොට මයි ළඟ තියෙන රූපෙට තියෙන ආසාව හෙට උදේ අවදි වෙනකොට වෙයිද නොවේයිද වෙයිත් නොවේයිද වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද කියලා. ඒ වගේම වේදනා පිළිබඳව බුදියාගන්න ඉස්සලා තිබුණාට පස්සේ නිින්දෙන් පස්සේ අවදිනකොටත් එකම වේදනාව සැප වේදනාවට මගේ තියෙන කැමැත්ත වෙයිද දුක් වේදනාට තියෙන අකමැත්ත නොවේයිද? එහෙම නැත්නම් නොවේයිද? වේයිත් නොවේයිද? එහෙම නැත්නම් වේයිත් වේයිත් නොවේයි නොවේයිත් නොවේයිද කියන්නේ. සංඥාව සංස්කාර වේ. එතකොට ඕන් අපි අහුවෙලා. එතකොට අපිට ඒක මේ අපල කන්න පුළුවන් තරමට පුංචි කරගන්න. ඉතින් දැන් මෙතනදී අපි ගත්තොත් තථාගත කියන වචනය සත්ත කියන වචන සමාන කරනවා කිව්වහම හත්යක් පිළිගන්න පුළුවන් කට්ටියක් පිළිගන්න නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සම්ප්‍රදාන කුල බෞද්ධයා තථාගත කියන වචනේ සත්‍ය කියන වචන කැමති කරන්න කැමති නැහැ. තථාගත කියන්නේ අවබෝධ කරපු කෙනා. ඒ පුදුලයිගේ අර්ථකථන හැටියට. නමුත් සත්‍ය කියලා කියන අවබෝධ නොකරපු කෙනා. නමුත් අවබෝධ කරපු කෙනත් නොකරපු කෙනත් අනාත්මය අතින් සමානයි. අවබෝධ කරපු එක නේක දාන්නවා. අවබෝධ නොකරපු කෙනා දාන්නේ නැහැ. එච්චරයි වෙනස තියෙන්නේ. අවබෝධ කරපු එකකටත් නොකරපු එකටත් අනිත්‍ය ඒකමයි. අවබෝධ කරපු එකන අනිත්‍ය පිළිගන්නවා. අනිත් එකනා ඒක නිට්ටයයි කියලා අල්ලනවා. දුක ගත්තත් අවබෝධ කරත් නොකරත් ඒක එකමයි. නැත්නම් දුක්ඛතාවය එකමයි. නමුත් අවබෝධ කරපු එක කරා දුක දුකක් වශයෙන් පිළිගන්නවා. නැති එක නැක සපක් කරගන්න අමුඩ ගහකට දගලනවා. ඉතින් ඒක නිසා මෙතන මේ දාර්ශනික පැත්තෙන් බැලුවොත් සත්‍ය තථාගත දෙකටම සමාන අර්ථයක් තියෙනවා. ඒ වගේම මේ සත්ත්‍ය කියලා කියන්නේ ඇලෙනවා කියන අර්ථය ගත්තොත් ඇලෙන පහක් බුදුහාමුදුර අපිට අපි බෞද්ධයන් වශයෙන් තේරුම් ගන්න ඕනේ වේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එතන මේ රූපේට ඇලෙන ගතිය, වේදනාව කියන්නේ සැප වේදනාවට ඇලෙන ගතිය සංඥා කියන්නේ මේ මගේ කියලා දේවල් මම බදාගෙන ඒකට ඇලෙන ගතිය සංස්කාර කියන්නේ මගේ කෙරුවාවල් ටිකක් තියෙනවානේ මගේ අරැඳීම් ටිකක් තියෙනවානේ මගේ නිරූපණ ටිකක් තියෙනවානේ වේශ නිරූපණ අන්නේ නිරූපණ ටිකට මම ඇලෙන ගතිය ඒ වගේම විඥානය කියලා මේ මම මේ මම නොවේ කියලා මගේ කොටසල ඇලෙන ගතියත් මගේ නොවන කොටසට ගණන් ගන්න නැති ගතියක් තියෙනවා අන්න ওই සම්බන්ධයෙන් කරන පටන් අරගත්තොත් රූපය කියන එක ගත්තොත් නැත්නම් කායानुපස්සනාව එහෙම නැත්නම් රූප කර්මස්ථාන කියලා ගත්තොත් ඒ විෂයෙහි යෝගාවචරයා ආධුනිකයෙක් වශයෙන් බලනකොට මට්ටමකට දියුණු වෙච්ච යෝගාවචරය බලනකොට වශයෙන් බලනකොට එහෙනම් ඒ රූප විශ්ේ කෙලපැමිණිච්ච යෝගාවචරයක් බලනකොට එයා රූපේ විශ්ේ පවතින ආකල්පවල වෙනස් වීමක් ඇති වෙනවා. ඒක තමයි අනිත්‍ය කියලා කියන්නේ. ආධුනික යෝගාවචරය කියපේක මධ්‍යම පන්ති යෝගාවචරය තමන්ම මධ්‍යම පන්තිට යනකොට නැහැ කියලා කියනවා. මධ්‍යම පන්ති ඉන්නේ කන අවධාන පත්‍යයට යනකොට මධ්‍යම පන්ති කන කීපකත් නැහැ කියලා කියන එක තමයි මේකේ දියුණුව කියන්නේ. ඒක තමයි මේකේ පරිණායිතය යට නිත්‍ය සංඥාවෙන් ඉන්න කෙනෙක් නම් අර ආධුනිකාරයේ ඔව් කියාපු දේ මැදට යනකොට නැහැ කියන්නේ එයා හිතන චපලකමක් කියලා. එයා හිතනවා මේ දැන් මේ ඔව් කියපේක නැහැ කියන්න උනානේ. ඒක වෙන්න බෑ. මම මේ ගත්ත මතේ තියාගෙන ඉන්න ඕනේ නිවන් දැක්කත් නැතත් කියලා. ඒ ඔලොමොට්ටලයන්ට එහෙම නැත්නම් ඒ දැඩිමත ධාරීන්ට මේ ශාසනයේ තනක් නැහැ. විශේෂයෙන්ම භාවනාවේ තනක් නැහැ. විශේෂයෙන්ම විපස්සනාවේ තනක් නැහැ. ඒ මනුස්සයාට සතිය කියන එක තේරෙන්නේ ඒ මනුස්සයා මේ මම අල්ලාගත්ත දෙයම තව ටිකේ මම ඔප්පු කරන්නේ නැති නැති බවට ඔප්පු කරන එක තමයි භාවනා කියන්නේ කියන එක ඒ ඒ විප්ලවීය හැඟීම නැහැ. එහෙම නැත්නම් ඒ විපරිණාමයට කැමති නැහැ. ඒ ගඟ දිගේ හිලට පීනකමට කැමති නැහැ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් වෙයිද දන්නේ නැහැ. පුළුවන් නම් මේ පැය ඇතුළත අපි උත්සාහ කරලා බලනවා අඩු ගන්න මේ පංචස්කන්ධේ නැත්තම් ඇලෙන කරනෝ පහෙන් රූපයේ පිළිබඳව මේක වෙයි කියන වෙලාවක් පරියන්කේදී තියෙනවා අපිට. මේක නොවේයි කියන වෙලාවක් පරියන්කේදී තියෙනවා. වෙයිත් නොවේයිත් අතරමැද තත්ත්වයක් පරියන්කේදී තියෙනවා. අවසාන වෙනකොට වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි කියලා රූප තබා වේදනාවට යන වෙලාවක් එනවා. වේදනාව තබා සංඥාවට යන වෙලාවක් වෙනවා. මෙන්න මේ විපරිණාමයේදී මේක හරියට මේ ක්‍රමානුකූලව හැඩ ගැහුවොත් ප්‍රශ්න හතර තියෙන විදිහටම පරිණාමය දැනගන්න පුළුවන්. භාවනා ජීවිතේ ජීවුණුව දැනගන්න පුළුවන්. ඉතින් මේකෙදි මේ පළවෙනි පන්තියේ ඉන්න එක්කෙනා දෙවෙනි පන්තියට යනකොට පළවෙනි පන්තිය ඉගෙන ගත්ත දේවල් නිෂ්ප්‍රභා කරන්න ඕනේ. තම අවිසින්ම. අහන්නේ ඒකට ලෑස්ති නැති මනුස්සයා එක්කෝ මූලධර්මවාදියෙක්. එහෙම නැත්නම් සුචරිතවාදියෙක්. ඉතින් මනුස්සයාට අල්ලගත්ත දේ බදාගෙන ඉන්නවා මිසක් අහන විදිහ බදාගත්තා වගේ ඒක නිෂ්ප්‍රභා කරන කරුණු එනකොට ඉතින් පැකේනවා. ඉතින් ඔළුව වරනවා. ඉතින් කම්මැලි වෙනවා. ඉතින් නීරස වෙනවා. ඉතින් කියනවා මට මොකද වුණා තෝන්තුණා කියලා අර පේන කාරණා අද්දුරු ප්‍රත්‍යක්ෂේ පැත්තක දාලා අර අහන මිටිය කරේ තියාගන්න. ඉතින් ඒක තමයි සාමාන්‍ය ඔය ආගමෙත් හැටි. ඒක තමයි පෘථග්ජනයාගේ හැටි. නමුත් ඒ මට්ටමට වැඩිය විප්ලවීය විදිහට මේ කල්පනා කරන්න කැමති නම් රූපයක් කියන එක අපි ගන්නවා තථාගත කියන එක සත්‍ය කියලා ගමුකෝ. මේ බණට විතරක් දෙන අර්ථකථන විදිහට සත්‍ය කියලා කියන්නේ රූපේට ඇලෙන කියලා ගතිය කියලා. බුදුහාමුදුරෝ කියනවා මේකෙදී රූපේ කියලා එක දැනගන්න දොළංගොඩ බදාගත්තකේ රූප ඔක්කොම අල්ලන්න එපා. රූප ඔක්කොම නියෝජන කරන එකක් ගනින් කියලා. ඕක තමයි ඒකාග්‍රතාව ඒකාග්‍රතාවය කියලා කියන්නේ සමතය කියලා කියන්නේ මේ ඔක්කොම රූප අල්ලන බදාන ඉන්න මිනිස්සයා ඒ රූප නියෝජ බුදුහාමුදුර දන්නවද කාරණා කොයි රූප සියල්ලම කොයි අංශුවෙත් නියෝජනයක් තියෙනවා. ඒක තමයි හෙලෝග්‍රැෆික් චිත්‍ර කියලා කියන්නේ. හෙලෝග්‍රැෆ් කියලා කියන්නේ ඕනම පුංචි අංශුවක් සමස්තය නියෝජනය කරනවා. ඒක පුදුරජානනාංශේ අත්දකපු නිසා තමයි සංසාරයක දැකපු ඒවා ඔය එක මොහොතට කියලා දෙන්නේ. ඉතින් ඒ ගතිය දන්නේ නැතුව අපි හිතනවා රූප ගැන දැනගන්න මුළු ලෝකෙම දැනගන්න ඕන කියලා. අපි අඟහරු ලෝකටත් යනවා, පිටසක් වලටත් යනවා, අල්ලපු ගෙදරත් බලනවා. කොහොම හරි වෙන්නේ මොකද්ද? Taman ගැන බලන්න තියෙන අවස්ථාව නැති වෙනවා. මේ බාහිරේ හොයන එකත් හොඳම විද්‍යානුකූල වැඩක් තමයි. අන්වීක්ෂ දාලා, දුරීක්ෂ දාලා. නමුත් ਸਰවචාන්සේ සඳහන් කර දෙනවා පුංචි දෝෂයක් තියෙනවා කෙලවරක් නැහැ. ඒ වෙනුවට රූපය කියලා ඇතුළට හරෝපන් එකමයි මේකේ කෙලවරක් තියෙනවා. වටින් වටින් එන්න ගත්තාම මැද කෙලවරක් තියෙනවා. ඒ නිසා මගේ කය රූපේ කියලා ගන්න කියනවා. ඒ නිසා මගේ කයට හිත ගන්න පුංචි තිත්ත බේතක් බොන්නනවා මුළු ලෝකෙම අමතක කරන්න. ආන්න ඒක තමයි අමාරු දෙය. අපිට මුළු ලෝකෙ අමතක කරන්න බෑ චිත්තක්ෂණයකටවත් මේ පරිවේෂණ මට්ටමේ. ඒ නිසා අපි රූපයට හිත ගන්නකොටම කයට හිත ගන්නකොටම ලෝකේ දේවල් අතීත වශයෙන් ගන්නවා අනාගත වශයෙන් ගන්නවා මම කැමති කෙනා වශයෙන් ගන්නවා මම කැමති තර වශයෙන් ගන්නවා. ඒ ගන්න හැම වෙලාවෙම වර්තමාන රූප ගැනීම නින්දාවට ලක් වෙනවා. අව탁සීරුවට ලක් වෙනවා. ඒ නිසා අපට තියෙන බැඳීම් සත්ත්‍ය කියලා කියන්නේ බැඳීම්. බැඳීම් රූපෙට තියෙන බැඳීම් වල මේ පරිේශන මට්ටමින් එක රූපයකට හිත දාගන්න බැරි කම. අපි කියනවා සමාහිතකමක් නැහැ. පස්සම්බණයක් නැහැ. තැම්පත්කමක් නැහැ. විශ්වාසයක් නැහැ. මේ පරිේශන මට්ටමින් හෝ ලෝක පැත්තකට තියන්න පුළුවන් කියන එක තියෙන නිසා ඒ යත්තන්ට ගිහි ගියාතරින්න අමාරුයි, අරණ්‍යයකට යන්න අමාරුයි, ගහක් මුලට යන්න අමාරුයි, ශුන්‍යාගාරයකට යන්න අමාරුයි. මොකද වගකීම්. යා කියනවා ඒක ප්‍රශ්න වලින් පැන යෑමක්. මේ දරුවන්ගේ දේවල් බලන් එපාද? දේපොළ නිශ්චල වචංචල දේවල් බලන් එපාද? අපිට අම්ල දාතර දීපු බූදලේ රකින්න එපාද? සංස්කෘතිය රකින්න එපාද? එහෙම කියලා අපි විතරක් කැලිරි කියලා නිවන් දකින්න පුළුවන්ද කියලා. ඉතින් බුදුහාමුදුරන් කාලේ ඉඳලා තියෙනවා බුදුහාමුදුරත් මේ ප්‍රශ්නේ තිබුණා. කෙසේ නමුත් ඉතින් බුදුහාමුදුර වගේම ගාල කඩන යන හරක් අද කාලේ තියෙනවා. ඒගොල්ලෝ తాවකාලිකව හෝ ස්ථිරව අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා ඒක නිකන් රූපාකාරේ. ඊට පස්සේ ආ හිතනවා මේ ආවේ අරණ්‍යයට මේ රූප ඔක්කොම දොඩංගොඩ බදාගත්තා වගේ බදාගන්න නැතුව එකක් අල්ලන්න. ඒ අල්ලන දේ ඒ වෙලාවට මතුවෙන රූපේ. එහෙම නැත්නම් කලින් තීන්දුව කරපු එකක් නෙවෙයි. ඉතින් මේ මතුවෙන රූපේ වශයෙන් අධික වහන අරණ්‍ය ගත වෙලා මේ වැඩේට බැසට පස්සේ බුදුන්සේ යෝජනා කරන උන්වහන්සේගේ පරිශ්‍රණය අනුව මේ කය තමයි හොඳම අඩේට ගන්න පුළුවන් දේ. වාංගුවට ගන්න පුළුවන් දේ. ඒ මොකද මේ කය මමයා නියෝජනය කරනවා. එනත මැරිච්ච නැති බව නියෝජනය කරනවා. ඒත් අසීයෙන් නොවේ මම සීයෙන් ඉන්න බවට නියෝජනය කරන නිසා පුළුවන් ද කියලා අහනවා මුළු ලෝකෙම අවබෝධ කරන අදහසින් මේ කයට බම්බයක් පමණ වූ සසම්ජීමි සමනකේ කලීබරේ කලීබරේ කියලා කියන්නේ ඇත්තටම මලමිනියට උෂ්ණත්වයත් ජීවියත් ඇත්තා වූ මේ කයට හිත ගන්න පුළුවන් නම් අපි කියනවා ඒකට වර්තමාන මොහොතේ හිත ගැනීම සතිය කියලා. ඉතින් මේකට හිත ගත්තා නම් අපි මේකට සත්ත කියලා කියනවා. රූපෙට ඇලෙන ගතිය. මේකට තථාගත කියලාත් කියනවා. ඉතින් සුග දෙනෙක් කැමති නෑ මේ මගේ පුණු පංචස්කන්ධෙට තථාගත කියලා කියන්නේ. නමුත් මේක තමයි තථාගත වෙන්නේ කවදා හරි වෙන එකක් නෙවෙයි. කිසිනොත් මේ රූපෙට හිත දානකොට මේකේ වෙයි කියන එක ගන්න එපායි. හෝති තථාග හෝති තථාගතෝ රූපයක් වෙයි කියලා නැත්තම් කොහොමද පටන් අරගන්නේ? ඒ නිසා එතෙන්දි වෙයි. ඔව්. මේක මේක නොවේයි. මේක හිතගෙන නොවේයි. මේක ඇවිදිමින් නොවේයි. මේක ඉඳගෙන කියලා එතනදී හෝති කියන එක ගන්න වෙන අරගෙන වල බලන්න මේක දිග කොහමද පළල කොහමද උස කොහමද සටහන කොහමද ආකාර කොහමද කියලා මේක බලාගෙන ඉන්න ඕනේ ඉන්න ඕනේ එතකොට මේක මෙනෙහි කරන්න නම් කොටිම නිමිත්තක් ගන්න නම් නිත්‍ය සංඥාව තියෙන්න ඕනේ නිසා ආධුනික යෝගාවචර මේකට නිත්‍ය සංඥාවක් අටව ගන්න ඕනේ පටව ගන්න ඕනේ ආරූඪ කර ගන්න ඕනේ ඒ ආරූඪ කරගත්ත නිත්‍ය සංඥාව අපේ හිත හරි කැමැති. මොකද එයා මෙතෙක් කල් ජීවත් වුණ නිත්‍ය සංඥා. ඒ නිසා කියන මේ ඉඳගත්තාම මගේ හැඩේ. ඔන්න පිරමීඩයක හැඩේ. ඔන්න චෛත්‍යයක හැඩේ. ඔන්න උභාක හැඩේ. ආයකින් තියෙන්නේ වෙයි. මගේ රූපේ වෙයි. ආයිති වෙයි කියන එකම බලන්න හිටියොත් මේ කය දිහා බලනකොට සමහර විතක ලෝකෙම අමතක කරලා කයර ගත්තට පස්සේ සමහරකට මේ කයේම මුළු හිත පැතිලා නැහැ. මේ උඩුකය විතරයි ක්‍රියාකාරකම් තියෙන උඩුකය විතරයි හිත තියෙන්නේ. ආ එහෙමනම් ඒ රූපේ විසින්ම කියනවනම් වීම කියන සංසිද්ධිය, වෙයි කියන සංසිද්ධිය, භවය කියන සංසිද්ධිය, හෝති කියන සංසිද්ධිය වෙන උඩුකය කියලා එහෙම හිත උඩුකයට අරගෙන බලනද එතකොට මේ අවබෝධයේ නාමයෙන් යටිකයත් අමතක කරන්නේ. ඊට පස්සේ උඩුකයේ බලන ඉන්නකොට කොපිම් බීම හැකිලිමේ ආනාපානෙ පේනවනම් එතන වඩා ක්‍රියාකාරී ශක්තිය. එයා කරන්න තියෙන්නේ මුළු උඩුකය වෙනුවට අර ක්‍රියාශක්තියට හිත යොදලා අනාශිකාග්‍රය හෝ උඩුතොල ගන්න. තම්පින් බිම ඇකලීමේ මේ නාභි ප්‍රදේශයේ ගන්න. එතකොට එතෙන්ද හිත යොදපුවම උඩුකයත් අමතක වෙනවා. එතකොට මෙයාගේ හිත ආස්වාස් ප්‍රසවාසී නැත්නම් පිම්බීම හැකිලිමේ නැත්නම් සක්මන් කරන මේ පතුලේ හිටිනකොට දැන් එතන විතරයි. රූපය කියන්නේ සත්ත්‍ය කියලා තථාගත කියන්නේ ඕක විතරයි. ඒතර දැන් මේක වෙයි කියන එක තමයි මේක නිමිති කරනවා කියලා කියන්නේ. මේක වෙයි කියලා ඔප්පු කිරීම තමයි මේකේ රූපයේ සටහන ආකාර වශයෙන් ගැනීම කියලා. ඒත් අපි කියනවා මේක වෙයි කියලා පෙන්වන ස්වරූපයෙන් මේ කායයට හිත ගියාට පස්සේ ආනාපාන හිත ගියාට පස්සේ ආස්වාසි ප්‍රස්වාසයෙන් වෙනස් වෙන ආකාරය කියන්නේ. ඒකේ සටහන කියන්නේ. ඒකේ ආකාරය කියන්නේ. එතකොට තන්නේ ක්‍රම මේ යෝගාවචරය බුදුහාමුදුරුවොත් එක්ක කර්මස්ථානාචාර්යවරයත් එක්ක ධර්මයත් එක්ක සංඝයත් එක්ක මේ යෝගාවචර කියලා දෙනවා. මේ රූපයේ පෞද්ගල ලක්ෂණ වෙයි. මෙන්න වෙන දේ කියපන්. කොහොමද දකින්නටි කියන්නේ කියලා. මේක කියන්නේ යාම හුදු භෞතික විද්‍යාව. ඕක ඇද කිසිම ආගමක් නැහැ. අපිට දුන්නොත් භෞතික විද්‍යා පන්තියට ගිහලා රටහුණු කැලලකුයි, තඹ කැලලකුයි, තුත්නාගම් කැලලකුයි අපි ඕක දිහා බලලා නිරීක්ෂණය කරලා කියනවා. බලන්නේ කියලා. එතකොට යා කියනවා සුදු කෑල්ල සුදු පාටයි. තඹ කෑල්ල තඹ පාටයි. තුත්තනාං කෑල්ල රිදී පාටයි. මේ තත්තනාගාන රිදී දෙක විදුලිය සන්නායනය කරන මේකේ සන්නායනය කරන්නේ මේ ආදිවාසී මේකේ සටහන් මේකේ ආකාර බලන්නේ කිසිම ආගමක් නැහැ. මොකද මේක භෞතික විද්‍යාවක් තියෙනවා. පටන් ගන්නකොට බුද්ධහම භෞතික විද්‍යාව තමයි. හරියටම තමන් අරමුණු කරන රූපේ විස්තර කියනවා කියලා කියන්නේ මුළු ලෝකෙ හොඳටම අමතක වෙලා. මේ සංසිද්ධිය දාර්ශනික පැත්තෙන් හරි විශාල දෙයක් තමයි. ඔබ යම්තාක් ලෝකේ අමතක කරාද ඒ තාක් ඔබ බලන රූපේ විස්තර කියයි. ඔබට මොහොතකට ලෝකේ අමතක කරන්න බෑ නම් මොහොතකට රූපේ බලන්න බෑ. පේනවත් ඒකේ මතු පිට විතරයි පේන්නේ. ඔක සටහන් බලන්න, ආකාර බලන්න විවේක ගන්න එයාට තේරෙන්නේ නෑ. ඒ තරමක්වත් තරමටවත් මේ ලෝකේ අමතක කරන්න බෑ. ඒ තරම් ලෝකේ බදාගෙන. එතකොට මේ රූපය අල්ලන්න බෑ. ඉතින් බුදුරජාණන්සේ අපෙන් කට උත්තරයක් ගන්නවා. ඇත්තටම ලෝකේ අමතක කරලා පරිේශයෙන් ලක් කරපු රූපේ නිමිත්ත අරමුණ කර්මස්ථානේ දැක්කා කියලා සාතික කරපන්. ඒකට සම්පජඤ්ඤය කියලා කියනවා. සතිය පිටර් වල සම්පජඤ්ඤය කියනවා. සම්පජඤ්ඤය තියෙන එක කියනවා. මම ආශ්වාස ප්‍රශ්වාසය ආපුවාම මම දන්නවා මගේ හිත ලෝකේ නෑ, කයේ නෑ, උඩු කයේ නෙවෙයි තියෙන්නේ නාසිකාග්‍රේ. නැත්නම් උඩුතොලේ. උඩුතොලේ ආශ්වාස කරනවා ප්‍රශ්වාසය නෑ. මම මේක ප්‍රශ්වාසය නෙවෙයි ආශ්වාසය කියලා දන්නේ කොහොමද? උඩුතොලේ මෙන්න මේ විදිහට පීරෙනවා. සීතලක් දැනෙනවා. ඒක ප්‍රසවාසයෙන් උට ආස්වාසිය 100%ක්ම නැහැ. 100%ක්ම අමතකයි. ප්‍රසවාසය කියන්නේ උණුසුමක්. උඩුතලේ වැටෙන්නේ. ආදි වශයෙන් මේ කියමනෙන් අහගෙන ඉන්න තේනවා මේක ලෝකේ අමතක කරලා තියෙනවා. ඒක තමයි අපිට කරන්න බැරි. එහෙම තමයි භෞතික වශයෙන් Taman අඩියට ගත්ත අරමුණ සටහන් වශයෙන් ආකාර වශයෙන් ව්‍යංජන වශයෙන් අනුව්‍යංජන වශයෙන් අංග වශයෙන් ප්‍රත්‍යංග වශයෙන් විස්තර කිරීමට තරම් අපිට මේ බුදුහාමර උගන්වන දේ පිළිබඳ සද්ධාාවක් නැහැ. එහෙම නැත්නම් ඒ තරමටම අර දෙයට හිතියෝ දාන්න බෑ ලෝකේ බදාගෙන ඉන්නේ. අතීත වශයෙන් අනාගත වශයෙන් අරයමියා වශයෙන් අතන මෙතන වශයෙන්. මෙතෙන්ට හිත ගියා නම් ගිය භවෙන් ඇති වැඩක් නැහැ. ඒක කාටද ප්‍රකාශ කරන්න බෑ ඒ ප්‍රකාශ කිරීම තමයි සම්පජඤ්ඤය කියන්නේ. ප්‍රකාශ කරනකොට අද්දුට ප්‍රත්‍යක්ෂය කියන්න ඕනේ. එතකොට හරස් ප්‍රශ්න අහන්නට යාට උත්තර සපේලා දෙන්න පුළුවන්. ඒකට කියනවා මේ ආත්මයෙන් සපයක් කියන්න පුළුවන් ගැතිය කියලා. සාක්ෂි දෙනකොට ලියලා දුන්න සාක්ෂි තියෙදි නඩුකාරය අහනවා මේ එතෙන්දි හරස් ප්‍රශ්නයක් අහනකොට මිනිහා ගොත ගැහෙනවා නම් ඒතකොට දන්න මේ ලියලා දීප එක නීතිඥා ලියලා දීප එක මිසක මේක දැකලා නැහැ. දැක්කනම් අස්පන අපිට අහනවා. අහනකොට මේ මිනිස්සු ඒකත් ඇත්ත, ඔබතුමා තියෙන එකත් ඇත්ත. මේ එක දුෂ්කරයට තමයි ලියලා දුන්නේ මේ අනිත් පැත්ත. නැත්නම් ඔය කියන එක වැරදි. මෙන්න මේකයි ඇත්ත කියලා කියන එකෙන් ඒකට කියනවා මේ සම්පායති කියලා. මේ තමන්ගේ චරිතයෙන් සපෙලා කියන්න පුළුවන් ගතිය. මේ බුදු. මේක තමයි බුදුන් කියන්නේ. මේ බුදුන් කියලා කියන්නේ ඒක රූපයකට. ඒක දිහා බලාන ඉන්නකොට අපි ප්‍රකාශයක් කරන්නේ. ආස්වාසේ නාසිකාග්‍රේ වදින්නේ. ප්‍රසවාසේ උඩුතලේ වදින්නේ. ආස්වාසේ සීතයි. ප්‍රසවාසේ සී උණුසුමයි. මේක ටිකකින් බොරු වෙනවා. මේ බලපෑක මේ බලකොට බොරු වෙනවා. දැන් ඔන්න යෝගාචර තියෙන යකෝ දේ නාසිකාග්‍රේ වැදිනවා කිව්වට නාසිකාග්‍රේ වම් පුඩුවේ වදින දකුණු පුඩුවේ වදින කියලා බලුවොත් ඒක වෙලාවට වම් නාස් පුඩුව වගේ වදිනවා. ඒක වෙලාවට දකුණු නාස් පුඩුව වදින යකින ඊයේ කියප එක වැරදිත් නැහැ. නමුත් ලියා ගන්න අද ආස්වාස වදිනේ වම් නාස් පුඩුවේ. කෙලවරේම නේ කෙලවට පොඩ උඩි. පිටපැත්තේත් නෙවෙයි ඇතුල් පැත්තේ කියලා මෙයා මේක හදනකොට අර ඊයේ කියප එක පොඩි පොඩි වෙනස් කිරීම වලට ලක් කරනවා. ඒක සම්පප්පලාප වලට වැටෙන්නේ ඒක බොරුවට වැටෙන්නේ නැහැ. ඒක ගුරුවරයා දන්නවා හොඳට බැලුවොත් ඊයේ කියපු එක පච කරන එක තමයි අද කර්මස්ථාන සුද්ධ කිරීමෙන් කරන්නේ. ඉතින් යෝගාචරය බය වුණොත් දැන් මේ ස්වාංශ මට බොරු කාර්යය කියයිද? මේ ස්වාංශ මට සම්පප්පලාව කිව්වා කියලා කියයිද? නැත්නම් අතිශෝක්තිය කිව්වා කියලා කියයිද? මේ දැකපු දේ විතර වශයෙන් කියන්ට වෙනස් කරලා කියන්න පැකිලෙන ගති කියන්නේ සටහනට ප්‍රේම කරනවා ආකාරයට වෛර කරනවා. සටහනයි ආකාරයයි දෙකම දන්න එක නා කියනවා ඊයේ දීපු සටහනම තමයි අද වෙන ආකාරයකට සිද්ධ වුණා කියලා එයා ඒ දීපු විස්තරයේම වෙන ආකාරයකට දෙනකොට ඊයේ සටහන පොඩ්ඩක් පච වෙනවා පොඩ්ඩක් විස්ථාපන වෙනවා පොඩ්ඩක් ප්‍රතිස්ථාපන වෙනවා හැබැයි බොරු කියනවා නෙවෙයි සමීපව බලන්න බලන්න උත්සන්නව බලන්න බලන්න අර සටහන පොඩ පොඩ වෙනස් වෙනවා සටහනේ වෙනස් වීමල අපි ආකාරය කියනවා නිශ්චල ඡායාවක සටහනක් කියනවනම් වීඩියෝ ක්ලිප් එකට කියන ආකාරය කියලා. ඒ සටහන කාලානුරූප වෙනස් වෙන හැටි. වෙනස් වෙනවයි කියලා කියන්නේ සටහන ඊයේ සටහන අද බොරු කරනවා. නමුත් යෝගාවචරය දිනු වෙනවා. ගුරුවරයා තේරුම් ගන්නවා sannivedanayak වෙනවයි කියලා. මෙතෙන්ට යනකොට දැන් ඔන්න අර දීපු සටහන වෙයි කියපු සටහන දැන් කියන්නේ නොවේ කියලා. ආකාරය වෙනස් වෙලා. සටහන ආකාරයක් බාටපත් වෙනවයි කියලා කියන්නේ. ඒ සටහන දැන් මැටි ටික තිබුණ එක දැන් කලයක් වෙලා. සටහනේ ආකාරය වෙනස් වෙලා. ඉතින් ඒ මැටිම තමයි. දැන් කලයක් අඹලා. නැත්නම් කලෙම ගුරුලීත්වයක් අඹලා. නැත්නම් කලේ කඩලා ගුරුලීත්වයක් අඹලා. ඒත් ඒ මැටිමයි. ඉතින් ඒ නිසා යා කිව්වොත් මැටි ගැන කතා කරපු එක දුඹුරු පාටයි. ඒක නමන්න තලන්න පුළුවන් ගතියක් තියෙනවා. මට මේක කලේක ආකාරයෙන් පේනවා. දැන් හෙට යනකොට ගුරුලීත්වයක් ආකාරයෙන් පේටියට ලැජ්ජාවක් හිතෙනවනේ යකෝ කොහොමද කලේ ගුරුලීත්ව උනේ කියලා. එයා අනිච්ච සංඥාවට කැමති නැහැ. එයාට ගත්ත ගුරු කලේ අල්ලගෙන. කලේම තියෙන්න ඕනේ. ඉතින් ඒක කො ඒ මනුස්සයර කියනවා මම භාවනා කරන්න යනවා කලේ කඩලා කුරුලිතු කරලා කලයක් හදලා තියපන්. ඉතින් අපි හයියෙන් හුස්ම ගන්න හදනවා කියන්නේ ඒ වගේ අර ඊයේ කියපේකම ඔප්පු කරන්න හදනවා. ඒ කියන්නේ කවදාකවත් හෝති කියන රූපය නොහෝති කියන පැත්තට භාවනාවෙම පෙන්වන්න හදනකොට අපි දක්වන ප්‍රතික්‍රියාව භාවනාවට කොච්චර නරකට ක්‍රියාත්මක වෙනවද කියනවනම් අසුචි පිට වෙන්න එනකොට අසුචි පිට නොකර හිටියොත් අපස්මාර රෝග වෙනවා. මුත්‍රා පිට වෙන්න එන වෙලාවේදී මුත්‍රා පිට නොකර හිටියොත් අපස්මාර රෝග එනවා. වමනේ කරන්න එන වෙලාවේ වමනේ කෙරු නැත්නම් අපස්මාර රෝග එනවා. ඉක්කාවක් කැස්සක් එන වෙලාවක පිටකෙන අපස්මාර රෝග එනවා. ශුක්‍ර වේග නතර කරොත් අපස්මාර වෙනවා. ඉතින් අද ඉන්නේ යෝගාවචරය අපස්මාර රෝග වල ඉන්නේ. එයා මේ සටහන තිබුණ එක ඒකම ඒක විසින් නැහැ කියනකොට ඔළුවේ අත ගහ ගන්නවා මේ මොකද වුනේ කියනවා කොහොමද කමඨාන සුද්ධ කරන්න කියනවා. ඉතින් කමඨාන සුද්ධ කරන නිකන් ඉන්නේ. ඒ කියන්නේ කොහොඳී කියපේකම නැහැ කියලා. ඒක නිසා කමඨාන සුද්ධ කරන්නට එනවා කියන්නේමත් යෝගාවචරකම. එන්නේ නැත්තම් ඒ මනසේ ඔලොමලකමක් තියෙන එතන. අහිංසකම නෙවෙයි. අහිංසක නම් රහතන් වහන්සේත් යන්න ඕන කමඨාන සුද්ධ කරන්න. මුද රහතන් වහන්සේට තමයි තේරෙන්නේ මේ කමඨාන සුද්ධ කිරීම වටනක අහගෙන හිටියත් එතන පුදුමාකාර වටිනාකමක් තියෙනවා. අපේ හිටියාවේ මේ ගොමේ මේ පරණ නීතිඥෙක් එයාට හම්බුණා පස්සේ නිල නොරත් මහේස්ත්‍රාත් পদවිය. දුවට භාවනා කරනවා. දැන් අවුරුදු 80 පැනලා. ඒත් හැමදාම උසාවියට යනවා. සත පහකට නඩුවට කතා කරන්නේ දැන් නඩුවට උසාවියට නොගිය ඉන්න බෑ උට. ඒ උසාවියේ කතා කරනකොට ਉਹ මනසට ඔපිනියන් එකක් දෙනවා. මං අහනවා ඇයි යන්නේ කියලා. අනේ නිකන් බෑ ශාංශික එතනilla මොකුත් කරන්න බෑ. ඒ එතන ඉන්නේ කියලා ලාභයි මට. දන්න සබ්ජෙක්ට් එකකින් දන්නේ කෙනෙකුට උදව්වක් කරනවා. මේ නීතිය කියන එක ඔප්පු කිරීමේදී පාවිච්චි වෙන හැටි ඒක තමයි උගේ ආහාරය වෙන්නේ. භාවනා කරන මිනිස්සු ඒ නිසා ඉන්නේ භාවනා කාලසටහන. ඔය කොච්චර සෙල්ලම් කරාද ඉතින් ඔලොමල කෙනා අර හෝති තථාගතෝ කියපේ කෙනා නොහෝති කියා ගන්න බැරි නිසා ගුරුවරු මාරු කරනවා. කමටහන මාරු කරනවා. ස්ථාන මාරු කරනවා. එහෙනම් ඒතරම ටැග් ගහනවා. ඒකම නොහෝති කිව්වට පස්සේ එහාට තේරෙනවා දැන් මේ ආස්වාද ප්‍රසවාස මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ දුවට බලබලා හිටපේකන භාවනාවේ තැනකට එනවා ආය ආස්වාස ප්‍රස්වාසේ වෙන් කරන්න බැරි තැනකට. ඒක භාවනාවේ දියුණුවක්. ආනාපානේ තේරෙනවා මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ කියලා වෙන් කර ගන්න බෑ. ඒක කියන්නේ නම් කරන්න බෑ. මෙනෙහි කරන්න බෑ. විතක්ක ਵਿਚාර යොදන්න බෑ. හැබැයි හොඳට දන්නවා සතිය තියෙනවා. හොඳට දන්නවා ඉන්නේ ආනාපානේ කියලා. හැබැයි ඊයේ වාගේ අර ගැට ඇරලා කෙස් බේරුවා වගේ මේක ආස්වාසි මේක ප්‍රස්වාසි කියලා වෙන් කරන්න බෑ. ඒකට යෝගාවචරයා හෝති කියපේක නොහෝති කියනවත් වෙනවා කියන එක දන්නවනම් එයා කියනවා ඊයේ නම් හොඳට මට ආස්වාසල ප්‍රසවාසයේ නෙවෙයි බව තේරුණා. ප්‍රසවාසල ආස්වාස නෙවෙයි කියලා තේරුණ. දැන් නම් හුස්ම ගන්නවා තේරෙනවා මොකද ආස්වාස ප්‍රසවාස තේරුම් ගන්න බෑ කියලා එයා අහිංසකව කියනවා. ඔලොමොලයා කමටහන් සුද්ධ නොකර නිකන් ඉන්නවා. අනිත් දවසේ ආස්වාස ප්‍රසවාස පේනකන් ඉන්නවා. පේනවා කියන්නේ පස්සට යනවා. මේ නේ දේ දන්නේ නැත්නම් ওই තර්කයෙන් දෙකට අහුවෙනවා. මේ தත්ත්වේ එහෙම නැත්නම් මේ පේන නොපෙනෙන දෙක අතරමැද තියෙද්දී ඉස්සරහට ගියා නම් එයා මේ රූපේ අතහැරලා රූප සංඥාවට වැටෙන වෙලාව කියන දියුණු තත්යකටපත් වෙනවා. එයා තේරුම් ගන්නවා මේ පෙන්නපු හාල් ටික දැන් ගිය වෙලා කැඳ වෙලා. ඒ තේ හාල්මයි ඒ වතුරමයි අන්න ඒ රූප සංඥාව ආපු වෙලාවේදී ඒක තේරුම් කරගන්න බැරි නම් හෝතිත නොහෝතිත කියන දෙකම එකතැන පේනවා. වෙයි නොවේයි දෙකම පේන්න පටන් ගන්නවා. මෙතන තමයි යෝගාවචරය සංඛා විතරණ විසුද්ධි කියලා භාවනාදී මතුවෙන සැක සංකාවක් අනිවාර්යම වෙනවා. ආවට පස්සේ ඒකට නැවත නැවත මුහුණ දීම හරහා මේ වෙයි කියූප එක මේ නොවේයි කියූප එක වෙයිත් නොවේයි කියන තැනට ගෙනියවුවට පස්සේ ඒක භාවනාදී පෙන්වන්නේ තීරණ පරිඥාව. ඥාත පරිඥාව නෙවෙයි තීරණ පරිඥාව කියලා. ඉතින් මේ ඉන්න යෝගාවචරයන්ගේ 10%ක්වත් එතෙන්ට යනවා. එතෙන්ට යන්නේ ඉස්සර වෙලා ඒ ඇත්තෝ භාවනාව අතහැරලා. එහෙම නැත්නම් මෝඩ විනිශ්චයකට එනවා. මේ යෝගාවචරය එනවා මෝඩ විනිශ්චයකට මේ දැන් කියූප එක තියෙන වෙලාවකුත් වෙන නැති වෙලාවකුත් ආස්වාද ප්‍රසවාසයේ තියෙනවා මේ ආස්වාසයේද ප්‍රසවාසය කියලා වෙන් කරන්න බෑ මේ தત્ත්වයේ ආස්වාසයේ ප්‍රසවාසයේ වෙන් කරන්න පුළුවන් ගතියත් බොඳ වෙන අවස්ථාවත් ඉක්මවල ගියේ දියුණු අවස්ථාවක් කියලා දැනගන්න සුතමේ ඥානෙ තියෙන එක නා උත්සාහයක් ගන්නවා මුලදී නම් ස්වාමීන් වහන්සේ එකක් දෙකක් හුස්ම පෙන්නවා වගේ දැන් ඊට පස්සේ ඔක්කොම කැඳ ගෑවිලා තියෙන හැබැයි මට මේ බයක් නැහැ සතිය තියෙනවා කියන එක යෝගාවචරයාගේ මේ චර්යාවෙන් සපේලා කියවන තමයි ඔතන තියෙන එක දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්නවා යෝගාවචරය බබෙක් කතා කරනවා වගේ මේ කියූප එක පච කරලා කතා කරනවා එතකොට අහන ඉන්න එක දන්න මේස හරි අහිංසකයි දැන් ඉන්නේ මෙයා නොදන්න ශේෂයකට යන්න හදනවා දෙවෙනි භාෂාව කතා කරන්න හදන ලැජ්ජ කරන්න හොඳ නැහැ ඔව් ආනපානේ පේනවත් එහෙමයි නොපෙන්නවත් එහෙමයි ආශාස ප්‍රසවාස කියලා වෙන් කරන්නත් බෑ බැරිත් නැහැ පුළුවනුත් නැහැ. මේක හොඳද දන්නෙත් නැහැ නරකද දන්නෙත් නැහැ. සැපද දන්නෙත් නැහැ දුකද දන්නෙත් නැහැ කියලා මෙයා බොහෝම අසරණ තත්ත්වයකට ගත්තා. එතනදී පේනවා යෝගාවචරයාගේ අහිංසක ගතිය. ඒ අහිංසක ගතිය තීරණ පරිඥාවක් කියලා කියනවා. එතෙන්දී තන්නේ කරම බුදුන් අදා ගන්න වෙනවා. ඉස්සරහදි කවදා හරි මේක තේරෙයි. දැනට මේ රූපය රූප සංඥාවකින් ප්‍රතිස්ථාපන වෙනකොට සංකල්ප සහ යථාර්ථය අතර හිත තන්නේ කර අසරණ වෙනවා. ඒ කියන්නේ විඥාණයට ප්‍රතිස්ථාවක් නැතුව යනවා. විඥාණයට රාමුව නැති වෙනවා. එහෙම නැත්නම් හොරමුලේ නායකයා හෙලි වෙනවා. හොරකමකට නෙවෙයි අහුවෙන්නේ. සදාකාලික හොරා. දැන් යාන්ත්‍රණය අහුවෙනකොට අර මහ හොරා බුද්ධම අභාසුකටපත් වෙනවා. එයාට විශේෂ බලතල සහිත කෙනෙක් තමයි මහවරෙක් වෙන්නේ. සාමාන්‍යව සිපයියෙක් මේ සිටිවිදි කෙනෙක් වෙන්නේ නැහැ. ඒ මනුස්සය බලතල පාවිච්චි කරන පටන් අර ගන්නවා. Tamange ශක්තිය. ඒතකොට ඒක පාවිච්චි කරන්න ඉඩ ඒ නරක නපුර පාවිච්චි වෙන්න ඉඩ අරින්ද එතකොට තේරෙනවා අපි මේ විඥාණය මේ මමියා කියන දේ දැඩි කරලා දෙන්න අපිට පෙරක දూరుකම් කරපු විඥාණය මේ මම කියා ගන්න උත්සාහ කරපු විඥානේ මාන්න ඇති කරන විඥානෙට දාඩිය දාන්න ගන්න. අපි සාහලවන්න පටන් ගන්නවා. ඔළුව කරකවන්න පටන් ගන්නවා. තෝන්තු වෙන්න පටන් අර ගන්නවා. රෑ නිින්ද යන්නේ නැති වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ හොඳ ලකුණු මේ යෝගාවචරයා ගැප්ගෙන තියෙන බාර. දැන් ගැබ ඔක්කේ තියෙනකන් අම්මට වමන යනවා. අම්මට වෙනදා කරන කාම ක්‍රීඩා කරගන්නත් බැරුව වෙනවා. දොළදොක් ඇති වෙනවා. කඳුපල්ලි හෙලපල්ලි වැටුනොත් ගැබ ගබ්සා වෙනවා. ඉතියා රකින්නා වගේ මේ තීර්ණ ප්‍රඥාට ආපු කෙනා නැත්නම් මේ රූපේ රූප සංඥා ප්‍රතිස්ථාපන වෙන කෙනා පිළිබඳව කොච්චර සැලකිල්ලෙන් අහිංසක උත්තර දෙනවද කියනවනම් අපේ ලොකු තාන්ති කියනවා එහෙම වෙලාවට යෝගාවචරය කාලසටහන වෙනස් කරන්න එපා, නාන විදිය වෙනස් කරන්න එපා, නිදාගන්න විදිය වෙනස් කරන්න එපා, ඇසුරු කරන අය වෙනස් කරන්න එපා. අවුල් වාද විවාද ඇති කර ගන්න එපා. ඕකම මුණ දෙන්න අරින්න. හරියට පළවෙනි ගැබ්බට පුරුදු වෙන පළවෙනි දරුවා ගැබ් ගත්ත මවක් කිරිමාවගෙන් ලැබෙන උපස්ථාන. කිරිමාවගෙන් ලැබෙන අවවාදය. ඒ තමයි භාවනා මධ්‍යස්ථානයේ තියෙන උපරදාන. ඒ තමයි මේ විවස්ථා තියෙන්නේ. ඒක තමයි අපි මෙතන පුරුදු වෙලා මේ වෙලාවක් එනවා මම දැන් ඊයේ දීපු කමටහන අද බොරු කරලා කතා කරනවා. හැබැයි එයා දන්නවා මේ බොරුවක් නෙවෙයි කියන්නේ. වෙච්ච දේ හැබැයි ඊයේ කියපු දෙයට හරස් වෙනවා කියලා. එතෙන්දී ගුරුවරට විතරමයි ඒක තේන්නේ අහගෙන ඉන්න ඕන කෙනෙකුට හිතනවා මේ අකා මේ ඊයේ කියපු දේ දැන් නැහැ කියලා. නැත්නම් තම මුලින් කියපු දේ ප්‍රතිස්ථාපනය කරනවා. ඉතින් අන්න ඒක විසුද්ධි වල ඊටාම වැදගත් සම්දිස්ථාන තමයි කාංකා විතරන විසුද්ධිය Taman කියපු දේ පිළිබඳ සැක සංකා එනවා. ඒ කියන්නේ මම මෙතෙක්කල් ආත්මයක් කියන ගිය මිනිහා අනාත්මය කියන පාඩම ඉගෙන ගන්න පටන් ගන්නවා. මේ මමයා නැත්නම් මම අවුසස් පහත් වශයෙන් මේ මනමන හිටපු එකේ ඔක්කොම හැඳි ගෑවිලා යනවා. මොනවත් නැහැ මේ මේ දැන් තියෙනවයි කියව ආස්වාස් ප්‍රසවාසයේ දැන් නැහැ කියන. ආයෙ නෝ. ආයෙත් කරන්න ආයෙ ආස්වාස් ප්‍රසවාසයේ වෙන් කරන මට්ටමට යනවා. ආයෙ සරබ් බොඳ වෙනවා. ආයෙ නැති වෙනවා. ඉතින් මේ තුන දිහාම කාංකා විතරන විසුද්ධි මට්ටම තේරුම් ගත සම්පජඤ්ඤය තියෙන යෝගාවචරය හිතට මේක ලක්ෂ වාරයක් පෙන්වන්න ඕනේ මේ ආස්වාසි ප්‍රසවාසයේ තියෙනවා ආස්වාද ප්‍රසවාසයේ නැහැ ආස්වාසි ප්‍රසවාසයේ වෙන් කරන මට්ටමන විශේෂ වෙනවා ආයෙ නැති වෙනවා කිසිම කාරකයක් නැහැ කිසිම වේදකයක් නැහැ කිසිම නිවාසකයක් නැහැ මේ සිද්ධිය වෙනකොට මේක එකක් අල්ලන එක තමයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඕවට සාකි වෙන්න එපා ඕව කියන්න යන්නත් එපා නෑ කියන්න යන්නත් එපා. ඔව්ද නැද්ද කියන්න යන්නත් එපා. ඔව්ත් නෑ නැත් නෑ කියන්න යන්න එපා. උඹ කරබන අනුපස්සනා කරපන්. ලක්ෂ වාරයක් නැවත නැවත පේන්න අරපන්. අන්න ඒ ශක්තිය තමයි විපස්සනා කරනවා කියන්නේ. යා මේ මොකක් බලන්න හදනවද දන්නේ මේ පෙන්නන දේ බාර නොගන්නෙත් නෑ. මේ පෙන්නන එක ජවනිකා කීකව ජවනිකාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ප්‍රතිස්ථාපන නිෂේධනයක් කරනවා. දෙවන්නේක් නැතුව. ඉතින් මේ බලන මිනිහා තථාගත තමයි. සතෙක් තමයි. හැබැයි මේ වෙලාවේදී මනසට තථාගතයි. ආයසරක එළියට ආපු ගමන් මම ආස්වාස් ප්‍රසවාස භාවනා කරනකොට ආස්වාසේ සීතලට වැටෙනවා ප්‍රසවාසයට වැටෙනවා කියලා ඒ මනසම කියනවා. නමුත් රූපය රූප සංඥා ප්‍රතිස්ථාපනය කරනකොට ඒක නා මේක සංකල්පයක්ද මේක යථාර්ථයක්ද කියන එක තීරුම් ගන්න බැරිව නැත්නම් ඒක මත ගෑවෙන නැත්නම් හැඳි ගෑවෙන වෙලාවට කියනවා කාංකා විතරණ විසුද්ධිය කියලා. නැත්නම් ඥාත පරිඥාවේ ඉඳලා තීරණ ප්‍රඥාවට යනතත් එයා තීන්දුව කරන්න වෙනවා මේ රූප හැම එකක්ම අස්පනා අපිට බොඳ වෙලා නැති වෙලා යනසුළු. මේ තියෙනවා කියන්නේ නැතුව අපිට ලෝකේ ජීවත් වෙන්න බෑ. නැහැ කියන්නේ නැතුව නිවන් දකින්න බෑ. අතරමැදි ස්ථානක් තියෙනවා ඇතිත් නැතිත් වෙයි. ඇතිත් තියෙනවා නැතිත් තියෙනවා කියලා. ඉතින් මේක චපලකමක් නෙවෙයි. මේක වංචනික ගතියක් නෙවෙයි. ඒක ෂටගතියක් නෙවෙයි. අහිංසකයාට විතරක් මේකේ ගැඹුරු සද්ධර්මයක් තේරෙනවා. වාදකාරයට තේරෙන්නේ නැහැ. දැඩි මතද හරියට තේරෙන්නේ නැහැ. ඒ නිසා එතෙන්ට යනකොට මානසික රෝගයක් තියෙන මිනිසෙක් නම් පිස්සු ඩබල් වෙනවා. හොඳ පිස්සුව හැදෙනවා. අයි මියක පච කියලා කියලා කියලා මේ ඔක්කොම පෙන්නනවල මූ එකක් අල්ලන ගහපා දෙන්න හදනවා. ඉතින් අහගෙන ඉන්න කාට තේරෙනවා මේ ලස්සන තුනම පෙනෙද්දී මූ එකකට මතධාරී වෙනවා. එහෙම නැත්නම් දිඨිගත වෙනවා. එහෙම නැත්නම් දැඩිව ග්‍රහණය කරනවා. ඉතින් ග්‍රහණය කරපෙකට ග්‍රහණය වෙනවා. මොකක්ද අල්ලන්නේ? ඒකට තමයි අහු වෙනවා. මේ තුනම තියෙනවා. ඒක මගේ චපලකමක් නෙවෙයි. ඉතින් මම දකින්න දෙන්නේ කියන්නේ. ඒකට එකම සාකීකාරයේ ඉන්නේ කර්මස්ථානාචාර්යවරු විතර. එයා කියනවා හරි. දැන් උඹ අහිංසකව ඔබ දන්න. ඕකම නැවත නැවත කරපන් ලෙඩ කරගන්න එපා. ආහාර වේල වරද්දා ගන්න එපා. නෑම වරද්දා ගන්න එපා. නිින්ද වරද්දා ගන්න. ඕකම වෙන්න අරින්. එදාට යාට එනවා මේ තීර්ණ පරිඥාවක්. මේ ලෝකේ ඇතේ කියලා ගන්න જાතියක් වෙනවා. එතන ආශ්‍රික සංඥාවේ භෞතිකවාදීන් කියලා. නාස්තික කට්ටියක් කියනවා උච්ඡේදවාදී. මරණ මත මොකුත් නැහැ කියලා. දැන් මේ රූපේ රූප සංඥා ප්‍රතිස්ථාපනය කරනකොට ඇත්තෙත් නෙවෙයි නැත්තෙත් නෙවෙයි දෙක අතරමැද අවස්ථාව සිහියෙන් බුද්ධියෙන්. එනතම මේක සතියට අහු වෙනකොට එකට සම්පජඤ්ඤය පිහිටන්නේ බුදුජානන්සේ මේ වාද විවාද ඇති වෙලයිව සූත්‍ර වශයෙන් අපිට කියවන්න සකස් කරලා තියෙනවා. ඒක භාවනාදී විතරක් අල්ලන්න බෑ. මේ මතවලට ධර්ම දේශනා වශයෙන් අහුම්කාලා තියෙනවා. අහුම්කම් කියලා කියනවා. මෙව සාකච්ඡා කරලා දැන් මෙතෙන්දී ඇති කිව්වත් බොරුද නැති කිව්වොත් බොරුද ඇතිත් වෙයි නැතිත් වෙයි කිව්වොත් බොරුවක්ද ඇතිත් නොවේ නැතිත් නොවේ කිව්වොත් බොරුවක්ද කියන එක වාදයෙන් අල්ලන්න බෑ නමුත් අත්දකින්න පුළුවන් අන්නේ අත්දකපු දේවල් බුදුහාමර මූණ දීලා තියෙනවා බුදුහාමස උත්තර දෙන්න ගියේ නෑ උත්තර දෙන්න ගියේ නැත්තේ උන්වහන්සේට මේ ප්‍රශ්න අහන මිනිහ සතුරු කරන්න ඕන කමක් නැහැ. උන්වහන්සේට ඕන කරලා තියෙන නිවන් දකින මිනිහට බණක් කියලා තියන්න විතරයි. ඒ උන්වහන්සේ අන්තිමට කියනවා මම මේ ලෝකෙට ආවේ වට උත්තර දෙන්න නෙමෙයි මේ දුක කියලා දෙයක් තියෙනවා. දුකෙන් නැතිවීම ගැන විතරයි මගේ වාදේ තියෙන්නේ. ඔය ඔය අව්‍යාකට ප්‍රශ්න වලට නෙවෙයි. හැබැයි මේ වගේ ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර දැනගන්න පුළුවන් ඉන්නේ භාවනා කරලා. එහෙම නැත්නම් මේ මට්ටම් පහු කරපු කෙනාට නම් තේරෙනවා මේ භාෂාවකට අල්ලන්න පුළුවන් දෙන්නේ භාෂාව කියන්නේ බොහෝම නොදීවුණු දෙයක්. භාෂාව කියන්නේ බොහොම සීමාකාරී දෙයක්. බබාගේ භාෂාව වගේ ඕකෙන් සත්‍ය ප්‍රකාශ කරන්න බෑ. ප්‍රකාශ කළ හැකි සත්‍යයක් තියෙනවා නම් භාෂාවෙන් ඒක සත්‍යයක් නෙවෙයි. ප්‍රකාශ කළ නොහැකි දේ තමයි සත්‍ය වෙන්නේ. ඒක නිසා ඒක මනසෙන් මනසට සංක්‍රාන්ති වෙන්නේ. මේ එක අවස්ථාවක්. මේ රූපය රූප සංඥා ප්‍රතිස්ථාපන. සර්පයා හැවක් අයින් කරලා යනවා යන්නේ. ඒකට හැව පේනවා සතා වගේ. මිනිස්සයා ඉන්න තැන හෙවණැල්ල වැටෙනවා. හෙවණැල්ල හරියට මිනිස්සුගේ පේ. ඔය තමයි අපි චිත්‍රපටිගත කරනවා, රූපගත කරනවා කියලා මිනිස්සුගේ ෆොටෝ එකක් ගන්න, නෙගටිව් එක ගන්න. ඒක නෙගටිව් එක ඩෙවලොප් කරපුවා මිනිහා වගේ පේ. ඊට පස්සේ ඒක වීඩියෝ කෙරුවට පස්සේ මිනිහා නගලනවා. නැගලුවට පස්සේ ඒක මිනිස්සෙද්ද පණක් තියනවද නැද්ද කියන එක අතීත මිනිස්සයා කිව්වේ අපි කණ්ණාඩියෙන් බලන්නේ කොණ්ඩේ වීරන්නේ. කොණ්ඩේ පේනකොට එහා පැත්තේ ඉන්න එකයි ඉන්නවද නැද්ද? කණ්ණාඩියෙන් බලනකොට මම බලන එකයි ඉන්නවයි කිව්වොත් ඒ කන්නඩියත් එක්ක එන ඌ තියෙන්න එපා එක පෙට්ටියක දැම්මට පස්සේ ඒක ප්‍රතිබිම්බයක් නේ. නමුත් ප්‍රතිබිම්බේ නැතුව කොණ්ඩ පීරන්න බෑනේ. ඒ නිසා කොණ්ඩ පීරන වැඩේට ඕක ගනින්. එච්චර ඊට පස්සේ ඔක දැනගන්නේ පිළිඹුවක් කියලා. නෑ ඔය මගේ රූපෙ පෙන්නපො කණ්ණාඩිය ධාතු මනසේ කාටනම් වල චෛත්‍යක තැම්පත් කරලා වැඳ වැඳ ඉන්න ගත්තොත් ඔය කණ්ණාඩිය ප්‍රායෝගික අර්ථය නෙවෙයිනේ ඒක. නිකම් බරූ ගුඩ අර්ථයක් දෙන්න හදනවනේ. ඉතින් මේ බුද්ධ ධර්ම කියන්නේ ඕකට. මේ කණ්ණාඩිය තියෙන ප්‍රායෝගික අර්ථයක්. සෝවාල අංකාරේ මූනේ Tamanට දැක ගන්නට බෑනේ බලන්නේ ඒ සියාව කැඩපතට ඒ බීලයි. ඉතින් ඕකට කැඩපතට වඳින්න ඕනේ. අපිටම කැඩපත රවුල් බාන කණ්ණාඩියක් ඒකට මූණ ලොක් කරලා පෙන්නනවා. අපිටම කැඩපත ඩ්‍රයිවර්ගේ සයික් කණ්ණාඩිය ඒකට මූණ පුංචි කරලා පෙන්නනවා. ඉතින් අපි කැඩපත විශ්වාස කරනවා නම් එක එක විදිහට පේනවා. ඉන් දවසක් ගැමියෙකුට හම්බුනලු කැඩපත. මේක දිහා බලනකොට ඌට පේනවලු අපච්චි. යකෝ මේ කදාකත් දැකගෙන ඊට පස්සේ බැලුවලු මේක ඉන්න මිනිහ ජීවත් වෙන ඊට වෙන්නේ. එලි කියලා ගාම දෙක මහත්තයාට කතා කරලා කිව්වලු ආරච්චි මහත්තයාට ආරච්චි මහතු බඩුවක් හම්බුණා. මේක අපේ වගේ දේවල් වල තියන්න වටින්නේ නැහැ. ඔබතුමා දන්නවා කියලා පින්වල බලපු ගාම මූ දැක්කලු පරණ ආරච්චි මහත්තයා. තාත්තා. එතකොට කොහෙද මේක හම්බුනේ කියලා දීමේ මෙයාට කිව්ව ඔක රාජසන්තකයි කියලා රාජසන්තක කියනවා. ඉතින් අර මනුස්සයා වඳින කෙලිය පාට කඩාවැටලා වගේ. දැන් හැමදාම නිදාගන්න ඉස්සලා මෙයාගා කොට්ටෙන් එළියට යන අරක දෙය මීට බල්ල කොට්ටයට දාලා පුතිය ගන්න. ගෑණි දවසක් බැලුවලු මීයාගා මොකද්ද හොර පින්තූරයක් බලා ඉන්නවා. දැන් නම් බ්ලූ ෆිල්ම්ස්. ගෑණි බලනකොට හොර ගෑණිගේ රූපයක් තියෙනවලු ඒක ඇති. ඊට පස්සේ මිනිහාට හෙන්න දඩුවක් දාලා කිව්වලු උඹ මෙච්චර කල් බුදියන්නේ මයිත් එක්ක නෙමෙයි මේ හොර ගෑනිත් එක්ක කොට්ටයට තියානිලා මේක බල බල ඉන්නවා කියලා ආරච්චිල කෝරලේට ගිහිල්ලා පණිවිඩ නඩුවක් දැම්මා. කෝරලේ ඔක්කොම දිවස්ස කල්පනා කරලා කන්නාඩි අරන් බලනකොට යකෝ මේ අපේ අපච්චිගේ රූපෙනේ තොට කොහෙන්ද හම්බුනේ කියලා ඌ ඒක රාජසන්ත කරගත්තා. ඊට පස්සේ කෝරලේ හාමිනෙත් එක්ක වෙන කචාල. කෝරලේ හාමිනේ බලනකොට පේන්නේ හොර ගෑණියෙක්ගේ රූපයක්. ඊට පස්සේ ගිහිල්ලා ඒ ජන්තර දුන්නා. ඉගිල්ල රජ්ජු රෝගාට ගියාට පස්සේ ගලෝ යකෝ මේක කන්නාඩිය බලන එකාගේ රූපෙ පේන්නේ. උඹට පේන්නේ උඹේ අපච්චි වාගේ. ගෑනිට පේන්නේ හොර ගෑණි වගේ. ඉතින් මෙහෙම එකක් අල්ලන්නේ මේ කොණ්ඩේ පිරන්නේ අපි. මේක අල්ලගන්න මේ රූපලාවන්‍ය කරන්නේ. මේක බොරු නෙවෙයි. හැබැයි මේක වෙන දෙයක් වඩපත් වෙනවා. පත් වුණාට පස්සේ අල්ලගත්ත එකට කනගාටුයි. අල්ලගත්තේ නැත්නම් දෙයක් නැහැ. ඉතින් අන්න ඒ වගේ தත්ත්වකදී එහෙම නැත්නම් කියනවනම් මේ රූපේ රූප සංඥා ප්‍රතිස්ථාපණය වෙනකොට මේ සංකල්පේ සහ යථාර්ථය අතර යෝගාචර අනිවාර්යයෙන්ම හිර වෙන්න ඕනේ. හිර වෙනකොට හොඳ සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ මෙයා. කායික සෞඛ්‍යයක් තියෙන්න ඕනේ, මානසික සෞඛ්‍යයක් තියෙන්න ඕනේ, බණ ඇසුවිරු ගතියක් තියෙන්න ඕනේ. චින්තාමය ඥානයක් තියෙන්න ඕන. නායන කල්පනා කළ බලන්න ඕන බලාපන්. මම්ම තියෙනවයි කියපු දේ මගේ අස්පනා අපිට නැති වෙනවා. මේක බුදුහාමුදුරන්ගේ දෝෂයක්වත්. බණේ දෝෂයක්වත්. කමඨාන් සූද්ධ කරන්න බැරි දෝෂයක්වත් නෙවෙයි. මේ පිළිගන්න කැමති නැහැ. මොකද අපේ තියෙන නිත්‍ය සංඥාව නිසා. ඉතින් කවුරක්වත් අපිට ඒක පිළිගන්න එපයි කියලා පන්ති කාමරවල කියලා දෙන්නෙත් නැහැ. දේශපාලනඥයෝ උපුරු ගන්නන්නෙත් නැහැ. අම්මා අප්පා උගන්නන්නෙත් නැහැ. අම්මලා අප්පලා කියන්නේ ඕක රකින්න බලපන්. ඕක පවුලේ කීර්ති නාමය. මේක උඹේ පෞරුෂත්වයේ. ඔය රැකපන් කියලා බුදුහාමර කියන එහෙම එකක් නෑ පුතේ. ඔක බලපන් හොඳට බලනකොට ලං වෙලා බලනකොට ඔහොම එකක් නෑ. අන්නේ නැති වෙලාවේ හෝතිච නහෝතිච වෙයි නොවේයි කියන එකක් වගේ පේන. හැබැයි උඹට ඔය කාංකා විතන විසුද්ධියක් මොලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය පිළිගන්නකොට ඕකත් අතාරින්න. එතකොට න හෝත් න නච හෝති නේවන හෝති න නච හෝති කියලා වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි කියනට සිද්ධ වෙනවා. ඒක ඊගාව මට්ටම. ඉතින් මේක පිළි අරගෙන මේකට ගොඩ වෙලා මේ ගොඩ වෙච්ච මට්ටමේදලා ඊගා මට්ටමට යන්න ගත්ත ඉනිමගේ තට්ටුවක් වශයෙන් මේක පාවිච්චි කරනවා ඇර. මේකයි අවසානයි කියලා ගත්තොත් ඒත් අහුවෙනවා. මේක ආරම්භක ශේෂය කියලා ගත්තොත් ඒත් අහුවෙනවා. මේක අතරමැදි අවස්ථාවක් නිසා තමයි ඔය සත්‍ය විසුද්ධි ක්‍රමේදී සීල විසුද්ධිය යාව දත්තං චිත්ත විසුද්ධත්තාය. සීල විසුද්ධියේ තියෙන චිත්ත විසුද්ධිය ලබනකම් විතරයි. එතකොට ඔක අතහැරපන්. අතහැරේ නැත්නම් අපිට චිත්ත විසුද්ධිය සාක්ෂාත් කරන්න හම්බෙන්නේ. චිත්ත විසුද්ධියේ තියෙන මේ චිත්ත විසුද්ධියේ තියෙන දීප්ති විසුද්ධිය සාර්ථක කරනකම් විතරයි. එතකොට චිත්ත විසුද්ධිය සමත කරන්න. භාවන සමත භාවනාකාරයට ඒක කරන්න බෑ. ඊට පස්සේ දික්ක විසුද්ධිය තියෙන කාංකා විතන විසුද්ධිය වෙනකම් ගත්ත හැම දිට්ටියක්ම පච කරන්න ඕන. බොරු කරන්න ඕන. අනිත්‍ය කරන්න ඕන. ඒතර කෝ පෞරුෂත්වයක්. ඒතර කෝ රුචිකත්වයක්. ඒතර කෝ මමේ කියලා එක. ඒතර කොහෙද කර්ම ශක්ති ක්‍රියාත්මක වෙන්න වේදිකාවක්. ඉතින් අපි කර්ම ශක්ති ක්‍රියාත්මක වෙන වේදිකාව කඩලා දාන්න ඕන. කඩලා දාන එක තමයි කාංකා විතරන විසුද්ධියදි කරන්නේ. ඔව්. මාර්ගයට අමාර්ගය කියලා කියන අමාර්ගයට මාර්ගය කියලා කියනවා. ඒක තමයි කාංකා විතරන විසුද්ධියේ තේමාව. ඒක මේ බුදුරජාණන් සඳහන් කරලා තියෙන්නේ අසාරේ සාරමතිනෝ සාරේචා සාර දස්සිනෝ යේ සාරණ්ණාදි ගච්ඡanti සම්මා මිච්ඡා සංකප්ප ගෝචරා මේ සාරේ අසාරයයි ගන්නවා නම් අසාරයේ සාරේ විදියට ගන්නවා නම් උට කවදාකවත් සාරේට අයිතිවාසිකමක් නැහැ උ මිච්ඡා සංකල්පයකට යට වෙනවා මිච්ඡා දෘෂ්ටියකට යට වෙනවා ඒ නිසා මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට එන්නේ ඉස්සරලා අපි සාමාන්‍ය වශයෙන් කියන උද්‍යප්ඥානෙට එන්නේ ඉස්සෙල්ලා මේ Taman ඔප්පු කරපු දේ සියල්ලම බොරු කරන්න ඕන. තමන් මෙතෙක්කල් පිළිගත්තේ නැති දේවල් සියල්ලම පිළිගන්න වෙනවා. ඔක තමයි තථාගත කියන්නේ. තමන් මෙතෙක්කල් දන්න සියල්ලම බොරුයි. නොදන්න සියල්ලම සත්‍යයි. සියල්ලටම විවුර්ත මනසක් විතරයි තියෙන. ඒකට කියනවා අහිංසකකම කියලා. ඒක තථාගතයි. ඒකට ඒක තියෙන තාම පෘථජ්ජනයාගේ බඩ ඇතුලේ තමයි. ඇඟ ඇතුලේ තමයි. නමුත් තථාගත බීජේ තියෙනවා. තථාගත ප්‍රභාවය තියෙනවා. තථාගත ස්වභාවයේ තියෙනවා. තථාගත ගතිය තියෙනවා. තථාගත භාවයේ තියෙනවා. අපි මේක නෙවෙන්නේ සමාදන් වෙන්නේ අපි සමාදන් වෙන්නේ පෞකාර ගතියනේ. පෘථග්ජන ගතියනේ. තථාගත නොවන ගතියනේ. ඒ තාහකල් තියෙන තාකල් අර තථාගත බීජයට ඒ ප්‍රභවයට ඒ ගතියට ඒ ස්වභාවයට භාවයට අනුග්‍රහ කරන්න දන්නේ නැති නිසා අපේ දිට්ඨිය තමයි අපේ දෘෂ්ණ විසුද්ධිය එක තැනක හිර වෙනවා. ඒ හිර වෙන්නේ මොකද? අපි එක හෝති කියලා අල්ලනවා. නැත්නම් නොහෝති කියලා අල්ලනවා. නැත්නම් හෝතිච නොහෝතිච කියලා අල්ලනවා. එහෙම නැත්නම් නේව හෝති නනච හෝති කියනවා. ඒ අල්ලපු තැන අහුවෙනවා. අපි දැනගත්තොත් මේ ඉනිමක නගිනකොට තියෙන තියෙන පඩිය අතාරින්න වෙනවයි කියලා. මේ අල්ලන්නේ තව එකක් අතාරින්න කියලා. අල්ලන්නේ ඉහළ එක අතාරින්නේ පහළ එක දන්නවනම් අපි කියන ඉහළට නගිනවා කියලා. මේ ගතිය යෝගාවචරයට හැමදාම පරියන්කේදී හම්බ වෙනවා. යෝගාවචරයා විපස්සනා කරනවා. විවුර්ත මනසකින් භාවනාවට බහිනවා. එහෙම නැත්නම් හැමදේම පිළිගන්න කැමති වෙනවා. මේක එන එක බාර ගන්න නැත්තේ ඒ වෙලාවදී අපි තෝරන්නේ අපි දන්න මම ඉස්තිර කරන හුරු බුහුටි දේ හුරු දේ විතර අපි බදා ගන්න. නුහුරුණු පුරුද්දේ අපි ප්‍රතික්ෂේප කරන එක තමයි මැට්ටා කියලා කියන්නේ. ඒක තමයි කියලා කියන්නේ හනමිටි කාර්යය කියලා. ඒක තමයි කියන්නේ ගතානුගතිකයි කියලා. ඒක තමයි කියලා කියන්නේ යා මේ සුචරිතවාදයට හෝ මූලධර්මවාදයට අහු වෙලා. ඒ නිසා මේ කියපු එක මේ නෑ කියපු නිසා බුදුජානන්සේ දොස් කියලා තියෙන සමහර තැන්වල ඔබ වහන්සේ මෙහෙම මේ ආන්දක ප්‍රතිපත්ති ගන්නවා කිය. ආන්දක ප්‍රතිපත්ති ගන්නේ නිවන් දකින්න. සල්ලි ගන්නවක්වත් දේශපාලන වාසි ලබන්නවක්වත් කීර්ති නාමයක් ඇති කරගන්නවත් නෙමෙයි නිවන් ලබන්න නම් ආන්දක ප්‍රතිපත්ති වගේ එකක් තමයි. නේව හෝති නනහෝති. හෝතිච නහෝතිච ওই දෙක අතර මැද ගමන. ඒ නිසා කවුරු හරි යෝගාවචරයකට තේරෙනවා නම් මෙතෙක්කල් බලන හිටපු ආනාපානෙ දැන් පේන්නේ නැති බව දාන්නවා. ඉන් නොතෙන බවට ගියේ දැනෙන තැන ඉඳලා. තියෙන තැන ඉඳලා නොදැන තැනට ගියේ. තියෙන තැන නම් මට සටහන් වලින් ආකාරයෙන් කියතයි. නොතේරෙන තැන කියන්න බෑනේ. ඒකට භාෂාවක් නැහැනේ සංඥා අල්ලන්නේ නැහැනේ. අන්න ඒකට ගන්න උත්සාහය බබා භාෂාවක් තෝරන වෙලාව වගේ. එයා කෙසේ කිදුවට කක්කම් කියලා කියන්නේ. කක්කවලට කක්කම් කියලා කියන්නේ. ඉතින් කෙසේ කිදි කනට කක්කම් කවනවා කියලා තමයි කවන්නේ. අම්මා දන්නවා මේ කක්කම් කියන්නේ වෙන එකක්. කුක්කු කියලා කියනවා. සාමාන්‍ය ගෑණියෙක්ගේ තනිය පුරුෂයෙකුට හරි කාමයේ උපදිනවා. බබාට ඒකට උක්කුම්. පුරුෂයෙකුට මේ බබාගේ උක්කුම් පෙන්වන්නට යනවනේ ගෑණි. ඒක න බබා උක්කුම් පෙන්වන්නට එනවාද කියලා මට. බබාට ඔක්කොම පෙන්වුවාට පුරුෂයාට ඔක්කොම පෙන්වන්න යන්න බෑ පාරයි ඉන්න ගැටියට. ඒ බබා ඔක්කොම පෙන්වනවා කියලා කියන එකට කුණු අරපයක් එක ලෝකේ. ඒ නිසා මේ වෙලාවේ හැටියට ඒක පාවිච්චි කරන හැටි කට්ටකමක්වත් චපලකමක්වත් නෙවෙයි. ඥානන් සෝන්ස කියනවා. වේදිකා නාට්‍යයක පාපුටුවකට ගත්ත එක පුටුවකට ගන්න පුළුවන්. මේසෙකට ගන්න පුළුවන්. මොකද සීමිතකාරී උපකරණ ටිකක් අරන් නාඩගම නටන්නේ. ඒක පාපුටුවක් වෙනවද පුටුවක් වෙනවද මේසයක් වෙනවද කියන එක අවස්ථාවේ හැටියට ඒ නිසා පාපුටුව ඒ වෙලාවේ නැති වෙලා පුටුවක් වෙනවා. පුටුව නැති වෙලා මේසයක් වෙනවා. මේ එකම ලී රූකඩේ. ඉතින් ඒ වගේ මේ පෙනිච්ච රූපයේ හේවණල්ලක් තියලා අයින් වෙනවා. සර්පය හැවක් තියලා අයින් වෙනවා. අයින් වුණාට පස්සේ මේ හැව සත්පයාමද වෙන එකක්ද කියලා රණ්ඩු කරන වෙනකොට ඒක ඒකත් තමයි නැත් ඒකත් නෙවෙයි කියලා කියනවා. ඒ නගමේ කතාවක් තියෙනවා. කුකුල් කොටුවකට නරිය පැන්නාට පස්සේ ඌ කුකුලෙ ඩහ ගන්නවා. ඩහගෙන අරගෙන යනකොට ගොවිය දැක්කට පස්සේ තුවක්කුව අරගෙන එලවනවා. එලවනකොට මේක ඉඳපු ගමන් කුකුලා දාලා වල්දෙල් කොලයක් අරගෙන දුවනවා. කුකුලා හංගලා වල්දෙල් කොලයක් කටේ තියාන දුවනවා. දුවලා ගිහලා හලනවලු මල. ඉතින් අර මිනිස්සු අල්ලලා වෙඩි තියනවල වල්දෙල් කොලේට. ඒතර නරියත් ගිහිල්ලා මේ ගොවියා හිතනවා යකෝ මේක කුකුලෙක් නෙමෙයි ගෙනිලා තියෙන වල්දෙල් කොලයක් නේ කියලා ඌ ගෙදර එනවා. එහම ඊට නරිය ඇවිල්ලා කුකුලාට අයියනවා. ඒ ගොවියා රවට්ටනවා වල් දෙල් පොලයක් මාරු කරලා. ඒක තමයි දේශපාලනය කියන්නේ. අපි ඔක්කොම තමයි කරන්නේ. ඡන්දේ ඉල්ලනකම් එකක් කියනවා. ඡන්දේ දිනුවට පස්සේ වෙන එකක් කියනවා. ඒ මං කියව එක දුන්නේ කියනවා. ඒ දෙන්නේ ඌට ඕනේ. ඒ වගේ මේ මේ රූප ධර්ම වල තියෙන චපලකම, නාම ධර්ම වල තියෙන චපලකම පරිණාම ධර්මයක් බව. මේක අනිත්‍ය කියලා කියන්නේ. මේක මට ගහන්න කරපු එකක් නෙමෙයි මේ ලෝකේ ඇති. කිසිම දෙයකට ඉන්න බෑ. එයා මේ වෙනස් වෙනට ඇල්ලුවොත් අල්ලපු එක අහුවෙනවා. ඒ නිසා අල්ලපු දේ ඔප්පු කරන්න උත්සාහ කරනවා. ඌ එතනම ටැග් ගහිනවා. ඒක වෙන දෙයක් වඩටපත් වෙනකොට වහකණ්ඩ හිතෙනවා නේ. මේක වෙනස් වෙන සුළු දෙයක්. අපි රූපේ රූප සංඥාවක් බාටපත් වෙනකොට සංකල්පය යථාර්ථයක් වෙනවා. යථාර්ථයේ සංකල්පගෙන කියන නංගී චපලකම නෙවෙයි. මේක අනිත්‍යතාව. නැත්තම් ඒක මට පෙන්වන අනිච්ච ලක්ෂණය මේ පේන්නේ. ඉතින් ඒක අහිංසකව කියන්න නම් එයා මේ ඊයේ කියපු දේ ඔප්පු කරන්න හදලා බෑ. එන දෙයට ලැහැති ගතියක් තියෙනවා. ඒ නිසා මේ යෝගාවචරයේ අහිංසකකම පෙන්නකොට මතුවෙනකොට ඒක කියන්නේ දෙවෙනි භාෂාව ඉගෙන ගන්න උත්සාහ කරන වැඩි හිටියෙක් වගේ. එයාට භාෂාව වර්ධවල පාවිච්චි කරන්න ඕනේ. ලැජ්ජා වුණොත් පාවිච්චි කරේ නැත්නම් භාෂාව තේරෙන්නේ නැහැ. ඕන දෙයක් වෙච්චාවයි කියලා භාෂාව හසුරෙව්වොත් අර කවදා හරි අතරදහරා භාෂාව තේරුම් ගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි මේ වෙයි නොවේයි වෙයිත් නොවෙයිත් දෙකම තියෙන වෙලාවක් තියෙනවා. ආනාපානයමද එතන ආනාපානයේ නොදැනී ගිය අවස්ථාවක්ද හිත හැංගී ගත් අවස්ථාවක්ද නින්දද එතන වෙන දෙයක් පාඩපත් වුණාද කියන එක ඒ යෝගාචරය ඒ සැකයකට යන එක සාධාරණ. ගෙනියන්නමයි බුදුහාමතුම මේ කාංකා විතරන විසුද්ධියකට දාන්න හදාන්නේ. ඉතින් මේ සත්‍යමයි ඇත්තයි නිට්ටයයි කියන මනුස්සයාට ඒක හරහා යනවයි කියන එක බුදුහාමරගනේ උදාහරණයක් නෙවෙයි. යේසුස් වහන්සේ කියලා තියෙන්නේ ඔට්ටුවෙකුට කවදාකවත් ඉදිකටු හිලක් හරහා යන්න බෑ. ඔට්ටුවගේ හැඩේ හැටියට අනේ අපි ළඟ තියෙන මත, අපි ළඟ තියෙන දීඨි, අපි ළඟ තියෙන වැරදි සංකල්ප කොච්චරද කියනනම් අපි ඉස්සරහින් තියාගත්ත රූපේ නියෝජනය කරනගත්ත රූප කර්මස්ථානේ මේ බල බලා ඉඳදී දිය වෙලා යන එක. බල බලා ඉඳදී වෙන දෙයක් බවට පත් වෙන එක අපිට දාඩිය දාන සුළුයි. අපිට වක්කාර දනවන සුළුයි. අපිට කම්මැලි කරවන සුළුයි. අපිට නීරස කරවන සුළුයි. අපි නිදිමත කරවන සුළුයි. අපිට ආතබෝධ නැහැ. මුලද අගද හොයාගන්න බැරි නෝ. ඒක හුත් භාවනා දියුණු අවස්ථාව. එතන තමයි ඇත්තටම අපි බුදුන් අදහනවද කියලා තේරෙන තැන. බුදුන් අදහනවා නම් එයා ওই වෙලාවේ විනිශ්චය කරන්න යන්නේ ඔක කොහොම දකින්න ගන්නවා. ධර්මයේ අදහන කෙනා විනිශ්චය කරන්න යන්නේ. වෙයි කියන්නේත් නැහැ, නොවේ කියන්නේත් නැහැ. හෙටත් ඕක වරේ. අනිද්දත් ඕක වරේ. කියලා ඒකට සාදර බවක් පෙන්වනවා. ඒකට ලොකු සංහස කිව්වේ ලෑස්තිලා යන්න. ඔක්කොම හැදි ගෑවෙන වෙලාවක් එනවා. එලාදී විනිශ්චය කරන්න එපා. වර්ධී මාළු බාණ්ඩයන් දෙපා. අමාරුයි ඒක භයානක වැඩක්. කරවන හිටපන් ඔක තැම්පත් වෙනකම්. වර්ධී මාළු බාණේ කාට කියන අවස්ථාවාදියා කියලා. ඒක භාවනා කරන් නිවන් දකින්න නෙවෙයි. මේ කට්ටිය භාවනා කරන්න ඉන්න. ෆැෂන් එකට එහෙම නැත්නම් මේ ලොක්ක ලොක්ක හම්බෙන්න පුළුවන් වෙයි කියලා හිතාලා. මේ මිනිස්සුන්ට මේ වගේ අභියෝගයක් ඉස්සරහා ඉන්න බෑ. එමචගේ අහිංසකකම එතකොට පේන. අහිංසක වෙන්න නම් රූපේ රූප සංඥාකෙන් ප්‍රතිස්ථාපනය කරන වෙලාවේදී ඒක බබාගේ භාෂාවෙන් කියන්න උත්සාහ කරනවා. උත්සාහ කරනකොට අසපුරුෂය hina වෙනවා. අනිවාර්යයෙන්ම hina වෙනවා. ඒ නිසා ඔබ කතා කරන්න එපයි කියන භාවනා නොකරන යාත. භාවනා කරපු කෙනෙක් නම් තේනවා ඔන්න මේ මිනිසයා දැන් මේ ඔටුවා ඉදිකටු විලාරා යන්න හැදුවා. ඌට පුළුවන්. මොකද ඌ ඇමීබට ඕන එකක් කරා යන්න පුළුවන්. ඌගේ හැඩේ වෙනස් කරගන්න පුළුවන්. අපි ආවේ ඇමී e බගෙන් තමයි. අපි පිළිගත්තත් නැත. ඉතින් ඒ නිසා අපේ ඒ තියෙන නම්මේ සුළු ගතිය එහෙම නැත්නම් සුකනම්මේ ගතිය ඒ අහිංසක ගතිය තමයි අපි ওই බටේට මානසික විද්‍යාව කියන්නේ අපේ තිරියන් යන ගතිය. අපි නැවතත් ආධුනිකෙක් වෙන්න අපි මේ අවස්ථාව හැටියට හැඩ ගැහෙන ගතිය තියෙන්න ඕනේ. චීන කියන්නේ වතුර වගේ වෙන්න කියලා. වක්කර භාජනේ හැඩේ ගන්න. ආයේ මේ මට අර භාජනේ අර හැඩේ ඕනේ කියන්න එපා. ඒ වතුරේ තියෙන ගැටි මතු පිට කොහොමටත් ලෙවල්. පිරිසිදු නම් අඩිය පේනවා. දාන භාජනේ හැදේ ගන්න. ඒ නිසා මේ තීර්ණ පරිඥාට එනකොට ඥාත පරිඥාව අතාරින්න ඕනේ. එහෙම නැත්නම් ඥාත පරිඥාව තීර්ණ පරිඥාව දෙක තියාගෙන ඉන්න බෑ. have the cake and eat the cake කියලා කියන කේවගේ කණ්ඩාය අතේ තියාගෙන ඉන්න බෑනේ. කනවනම් කාපම් අතේ තියාගෙන අතේ හිරේ. ලෙව කකා ඉන්න ගියාම කැවමට කුණු වෙනවා විතරයි වෙන්නේ. කණ්ඩත් නැහැ අතෙත් නැහැ. අපේ යෝගාවචරයෝ අපේ බෞද්ධයෝ ලෙව කකා ඉන්න જાතිය. කණ්ඩත් ලෝභයි. අතේ තියන් නිකන් ඉන්නත් බෑ. අර මාෂ්මෙලෝස් ටෙස්ට් එක කියලා ටෙස්ට් එකක් තියෙනවා. අවුරුදු 4 ළමයෙකුට මාෂ්මෙලෝස් කලක් ඉස්සරහින් දීලා කියනවා. විනාඩි 15ක් ඔක දිහා බලා හිටියොත් තව එකක් දෙනවා. <laughs> දැන් අවුරුදු 40කට ඉස්සලා කරලා තියෙනවා. මේ මාෂ්මෙලෝ ටෙස්ට් එක කරපු මිනිස්සු ආද ලෝකේ ලෝක ප්‍රසිද්ධ මිනිස්සේ ඒකට භාජනය වෙච්ච මිනිස්සුන්ගේ චරිතය එදා අර මාෂ්මෙලෝස් කැලලට දක්වපු ආකල්පෙන් කියන්න පුළුවන්. සමහර පොඩ්ඩක් ඒව කාලා ආයෙ තියෙනවා. වීඩියෝ එකකින් බලන් ඉන්නවා ගේ කාමරේ කවුරුත් නැහැ. පොඩි අවුරුදු 4 ළමයෙකුට ඉස්රායෙල් මාස්මෙලෝස් එකක් දාලා මුගදී අබ්බා විනාඩි 15කින් මම දොට අරගෙන එනවා. එතකොට මේක මෙහෙම තිබුණොත් තව එකක් දෙනවා. දැන් මේක දිහා කොහොමද බලන්නේ? ඉතින් ලෝක හන බලනවා ටිකක් ලෙව කාලා තියෙනවා පොඩ්ඩක් හපලා තියෙන ඊට පස්සේ නැත්නම් ඉලියට ගිහලා නටනවා. මේක දිහා බලන් ඉඳ බැරි නිසා. මේ සෙල්ලම් ටික අපි පෙන්වන ඇතරම ළමයින්ගේ වැඩ පිළිලේ කරලා වැල්ලේ ඒ ළමයින්ගේ භාවනා කරන වෙලාවේදී මම කොහොනම් හරි ගැසලා දෙන්නම් බලන්න. ඊට පස්සේ මේ මිනිස්සයා ඉන්ටර්විව් කරන අවුරුදු 40කට පස්සේ ටෙස්ට් එක කරපු එකන මාෂ්මෙලෝස් ටෙස්ට් එක. මේ මිනිස්සෙක් යමක් දුන්නට පස්සේ ඒක දිහා දක්වන ආකල්පය. අවුරුදු 4 ළමෙක් මාෂ්මෙලෝස් කෑල්ල එකට. ඒ තමයි ආර බුදුහාමුදුර අපිට දෙන ආනාපාන. දීලා කියනවා මොනවා වුණත් ඔක දිහා බලන්න හිටපන් කන්න එපා. එක්කෙකුට බෑනේ. ඌ එක්වර හොඳට පේන වෙලාව කනවා. එතන නොපෙනෙන වෙලාව කනවා. ඊට නැත්නම් පේන නොපේන දෙක අතර මැද කනවා. එතන මේක නෑ කියලා කනවා. කොතනින්වත් අහුවෙන්නේ නැති වෙලාවක් නැහැ. මේ හතරටම අහුවෙන්න ඕන. හතරටම අහුවෙලා ඉතින් තමයි මේ ඔක්කොමලා ඉන්නේ හතරෙන් එක අනුකම්පා කරපන්. උඹත් අහුවෙලා තියෙන්නේ. උඹ ඉස්සරහ සුවිදේත නැහැ. උඹ එක්ක තියෙනවා කියන තරම් වුණාම උන තියෙනවා කියන මනුස්සය හිතාගත්ත හැකි මූ ඉන්න මානසිකත්වය. ඒතකොට එයාගේ මේ මානසිකත්වය කඩන හැටි මට දාන්න. මොකද මම කඩලා තියෙන්නේ. මම අහුවෙලා තියෙන්නේ. ඉතින් නැහැ කියන මානසිකත්වයක් තියෙනවා. ඒකෝට අර මනුස්සය දින ගහගන්න. දින ගහගන්න දෙයක් නැහැ උඹලා කතා කරන්නේ මේ ආනාපානියක් ගැන. මේ මාස්මෙලොස් කෑල්ලක් ගැන. ඔබ ඔව් කියන ඔබ නෑ කියනවා. තිසරනට ඔව්ත් නෑ දෙකම කියන එකෙක් එනවා. ඒසොට උගේ අර්ථයක් වාදේ කඩන්නත් මම මේ කාලා තියෙනවා. ආයෙනවා ඔව්ත් නෙවෙයි නොවේ වෙයිත් නොවේ නොවේත් නොවේ ඒකත් වෙන්න පුළුවන්. මේ හතර දන්නවනම් ඒ මනස හතර එකක්වත් හති කරන්නේ. හතර එකට එකක් ප්‍රතිස්ථාපනය කරමින් සාපේක්ෂව ඉදිරියට යන එක. ඒ හතරම ඒගොඩට ගියේ නැත්නම් ඌ තීර්ණ පරිඥාව දන්නේ නිසා බුද්ධ ආගම කියලා එකක් ඇල්ලුවා නම් ඌ කාලා. එහෙම අල්ලන්න දෙයක් මේක නෑ. ඇල්ලුවා නම් අහුවෙලා. ඌ අල්ලලා තියෙන එක්කෝ මේ පූජා චාරිත්‍රකම වලට. එහෙ නැත්නම් සීලෙට. එහෙ නැත්නම් සමාධියට. ඒ ඔක්කොම කියලා විපස්සනා කරපු එක ඌ ඊට පස්සේ පූජා චාරිත්‍ර කිරුවත් කරන්නේ ළමා සෙල්ලමක් බෙල්ල තෙල්ලම්පත් වෙනවා වගේ කරන ලස්සනට කරනවා ඌ ඒක. ඊට පස්සේ සිල් රකින්න ගියත් කරන්නේ ඕක ඒ නාඩගමට අඳිනවා ඒ නාඩගම් ඇඳු මෙච්චරයි ආය ඕක ඇඳුවේ තියෙන රජාදගේ දොට්ටුපාලද කියලා එකම තමයි එකම හිමියොන් තමයි අඳින්නේ රජාටයි දොට්ටුපාල දෙන්නටම ඒක සීලිය අල්ලන්න ඔච්චර දෙයක් නැහැ ඊට සමාධිය කියලා කියන්නේ එතෙන්දි කියන්නේ වාක්‍ය ටික එම්බල ජඩේ ගනු කඩු එනු සටනට කියන එච්චරයි ඊට පස්සේ ඌට කඩුවකුත් දා රජකමකුත් නැහැ ඒ අර තුම්මන් අඳි කියන ඌට ද්‍රවිඩිය කියන්න බැරිලු එනු දොර උඩ කියනලු. එනු දොර උඩ. අනිත් ඔක්කොම හොඳයි. මහගම දෙකර ලියන්නේ. ඉතින් ඌටේ නාටකමේ කටපාඩම් කරන එක විතර සමාධිය කියන්නේ ඊට පස්සේ දොර මේ ස්ටේජ් එකෙන් බැහැරට පස්සේ ඌ දොර උඩ කිව්වත් එකයි දොර විදේ කිව්වත් එකයි. ඉතින් මෙව අල්ලගෙන කොච්චර අඳලා ඉන්නවද කියලා වන්න අපේ මේ භාවනා ලෝකේ. අඳින හැම එකම අහුවෙලානේ. අල්ලුවොත් අහුවෙනවා. මේ එක එකක් එක එකට සාපේක්ෂව යන්න නම් මේක ඉගෙනගත්ත නොයුතු අව්‍යාකට ප්‍රශ්නත් නෙවෙයි මොනවද තියෙනවා මේක ඉගෙන ගන්න. හැබැයි වාදයෙන් හෝ තර්කයෙන් අල්ලන්නත් බෑ. ඒ නිසා අපි විවේකයක් ගන්න හොඳන කාලා කියලා ඇලි වාඩි වෙලා වැස්ස වෙලා අයෝ ජොලියට කතා කර කර ඉන්නවා අව්‍යාකට ප්‍රශ්න. ඉතින් උංගෙ දෙනකොට හිතනවා මොකටද භාවනා කරන්න හැට මේවා. මෙතේ නාටකත් කියලා පොඩ්ඩක් භාවනා කළොත් හොඳ නැද්ද? එහෙම නැත්නම් සමාධිය මෙතේ හොඳ නැද්ද කියලා නෑ ඕනේ සමාධියත් ඕනේ. නමුත් මේකත් ඕනේ. ඉතින් ඒක නිසා අපි මේකට සුතානුග්‍රහිතය කියලා දිනනවා. ඉතින් ඔක්කොටම එක පැත්තෙන් අල්ලන්න බෑ. එක එක නයි එක එක පැති වලින් අල්ලනවා. ඇල්ලුවාට පස්සේ මතක තියන්න තමා විශ්ීම තමා නිෂ්ප්‍රභ කරේ නැත්තම් මේ ජීවිතේ සමාධියක් ගන්න බෑ. ප්‍රඥා ප්‍රඥාව ගන්න බෑ. ඒ තමා විශ්ීම තමා නිෂේධනය කරන්න අනුග්‍රහ කරන එකම ශාස්ත්‍රුන් වහන්සේ බුදුහාමුදුරුවෝ විතරයි. ඒ නිෂේධන කරන එක තමයි අනාත්මය කියලා ගන්නෙ. ඒක ඉස්සලා ආත්මේ තේරුම් ගන්න ඕනේ. මම අල්ලන හැටි තේරුම් ගන්න. ඒකට අතාරින් හැටි තේරුම් ගන්න පුළුවන්. ඇල්ලීම අකුසලයක් කියලා බාරගත්තේ කාට කවදාකවත් අසැලීමේ කුසලතාවයේ අභියෝගයක් වෙන්නෙත් නැහැ සෙල්ලක්කාරකමක් වෙන්නෙත් නැහැ ඒ නිසා ඇල්ලුවයි කියලා තරහකුත් නැහැ අපි දන්නවා ලීඩ් මැෂින් එකට දාලා හුතුවට තිත්තට පොට කපන්න නම් යකඩට චක් එකට යකඩ ගැලේ හෙල්ලුම් කිටි කිටි කාලා අල්ලන්න ඕනේ ඇල්ලුවේ නැත්තම් කැටයන් කපන්න බෑ ඒ නිසා ඉස්සලා හොඳට අල්ලලා ඇල්ලුවට පස්සේ තමයි කපන්න පුළුවන් ඒ නිසා මේ ඇල්ලිල්ල අල්ලන්න ඕනේ ආය මේ මොකාද මොකාද බදාගත්තා වගේ. ඒ අල්ලන්නේ මොකට නටන්න බැරි. ඊට පස්සේ ගලවලා දැම්මට පස්සේ අපිට කැපිච්ච කැල්ල අතර ගන්න පුළුවන්. ඊතන් ඩිලීට් මැෂින් එකට දාපු යකඩ හෙල්ලෙන්න ගත්තොත් මොකද කට්ටට වෙන්නේ කියලා. කට නෙවෙයි ඇහත් කොට වෙනවා. ඒ අල්ලන්නේ කල්ලන්න මොකාද මොකාද බදාගත්තා වගේ. කපල යොරනට පස්සේ තරම ගලවන්න එක තමයි දක්ෂකම චක් එකේ තියෙන්නේ. සෙන්ටර් කරන්න ඕනේ. සෙන්ටර් කරලා අල්ල ඊට පස්සේ කට්ට තිබ්බට පස්සේ ගානට කට තිබ්බට පස්සේ ඔටෝ පයිලට් එක. align කරගන්න නම් සමාධිය ඕනේ. ඊට පස්සේ සමාධිය ගන්නෙ විපස්සනා ඉඳලා කපන්නයි. කපන්නේ මේ ආහසාවෙන් අල්ලගත්ත යකඩ කැල්ලමයි. අන්නේ දෙක වෙයිත් නොවේයිත් කියන මම තමයි නැත්නම් රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරන තැන තමයි තියෙන්නේ. මේක පූර්ව බුද්ධ ආගමේ තාමත්ම ප්‍රකටව ප්‍රසිද්ධව තිබිලා තියෙනවා. ඉතින් අපේ ඉතිහාසයේ යම් තැනකදී අපිට හැලිලා තියෙනවා. නමුත් හොඳට සමස්තය කියනකොට තේනවා මෙන්න මෙතන හැයිලා තියෙනවා. මොකද කියන එක්කන බංකොලොත් වෙනවා ඒක. ඒ කියන්නගේ පෞරුෂත්වයේ බංකොලොත් වෙනවා ඒ ධර්මයේ කියනකොට. නමුත් ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ પરමාර්ථය. අටුවාචාර්ය වහන්සේලා බංකොලොත් කරන්නේ නැතුව කියවන්න ස්ථිර කරන්න හදලා තියෙනවා. පව්. දන්නේතිකම වෙලා තියෙන නිසා අටුවාචාර්යගේ ප්‍රයෝජන ගන්න. එතන තමන්ගේ තියෙනවා මේකේ සාධනීය පැත්තක්. අන්නේ සාධනීය පැත්තමයි තමා විශ්ීම තියනවා කියපු ආස්වාසේ තමා විශ්ීම නැති වෙන තරම් බලලා මේ දෙකම අහිංසකව ඉදිරිපත් කරන්න පුළුවන් නම් රූපය වේදනාවටත් ඕකෝම දාතයි. සංඥාවටත් දාන්න පුළුවන්. සංස්කාර වලටත් දාතයි. විඤ්ඤාණයට දාතයි. මේක දැම්ම නම් අනිත් එක යකඩ මල්ලට උගුල්ල ගැවුණා හාල් මල්ල ගැන අහන්න දෙයක් නැහැ. මේක තියේදී වේදනාව ගැන වඬ හදනවා කියලා කියන්නේ යකඩ මල්ල තියේදී හාල් මල්ල අත ගන්න හදන කතාවක්. ඉතින් වේදනාවන ප්‍රශ්න කරන භාවනාවේ ඉන්නවා. විරුද්ධ වෙන්න බෑ. මොකද ඒ අත්ෝ ගියාත්ම කෙරුවක් දන්නේ නැහනේ මේක. ඒ වෙනම් හරිය. නමුත් සමූහයකට කියනකොට කියත හැකි ඉස්සල්ලාම රූප කර්මස්ථානය අල්ලන රූපේ මේ ඇති නැති ඇතිත්වේ නැතිත්වේ ඇතිත් නැත නැතිත් නැත කියන හතර භාවනාදී අහුවෙන හැටි බලපුවම අපි ගොත ගෑන හැටි බලන්න. අපි මත් වෙන හැටි බලන්න. අන්නේ මත් වීමට ඉඩ නොතබා බුද්ධ ධම්ම සංඝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේක හෙලි කරපු දවසේ කර්මස්ථානාචාර්යවරයා ඥානවන්තයෙක් නම් එයාගෙන් ඒක අනුමත වෙනකොටම අකාලිකවම Tamanට තේනවා භාවනා ජීවිතය කියලා. අන්නේ වෙන්නේ දිනුනකොට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වැඩි වෙලාවක් කරගෙන තියෙනවා. ධර්ම දේශනාව සඳහා කෙසේ නමුත් තව විනාඩි සුවල්පයක් අපිට ගත කරන්න පුළුවන් කාට හරි මේ සම්බන්ධව හෝ නැත්නම් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධ මොනවා හරි සභාවක සාකච්ඡා කරුවොත් හොඳයි කියලා හිතන මාතෘකාවක් ප්‍රශ්නයක් ප්‍රකාශයක් තියෙනවා ඉදිරිපත් කරන්න කියලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් එහෙම නැත්නම් අපි ඊතාවත චාදී ගාථා සජ්ජායනා කිරීමේ සැසිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. හ්ම් ওই දෙකට තව විකල්පයක් දාන්න පුළුවන්. ඒක තියෙද්දි මූල කර්මස්ථානේ බලන්න පුළුවන් නම් මෙනෙහි කරන්න එපා මොකක්වත්. ද්වේෂයක් කියලා මෙනෙහි කරන්නත් එපා. හිතවිල්ලක් කියලා මෙනෙහි කරන්නත් එපා. ඒක තියෙද්දි මූල කර්මස්ථානේ පේනවනම් මේකට මෙනේ කරන්න ගිය ගමන් හිත මූල කර්මස්ථානේ ගිහලා මේකට යන. ඒ නිසා හොඳට බලන්න මේ ද්වේෂය තියෙද්දිම හිතවිල්ලක් වශයෙන් හෝ ද්වේෂ වශයෙන් කායික වශයෙන්ුත් එන්න පුළුවන්. තමන්ට මේ හරහා මූල කර්මස්ථානේ බලන්න පුළුවන් නම් මෙනේ කිරීමෙන් කරන්නේ අවධානය අනවශ්‍ය විදිහට පාපයට ඇදලා දානවා අර මූල කර්මස්ථානේ තියෙදි. ඒ නිසා මට අහන්න වෙනවා එතකොට ඔය ද්වේෂයේ තියෙද්දි ද්වේෂයේ හරහා ද්වේෂයේ විනිවිදලා ආනාපානේ බලන්න පුළුවන්කම තියෙනවද නැත්නම් සක්මන් කරනවා නම් සක්මන බලන්න පුළුවන්කම තියෙනවද කියලා. එහෙමනම් ඔය gedara ගෑණි ඉඳදී අල්ලපු ගෑණිගේ විස්තර හොයන්න ගියාම දීගෙට මොකද වෙන්නේ? අල්ලපු gedara ගෑණි ලස්සනයි. ඒක වෙනම කතාවක්. නමුත් මං හොරෙන් ගිහලා ඔයා ඉන්න මම ෆොටෝ එකක් අරගෙන ඉන්නම් කියලා ගන්න ගියොත් දක්ෂ විදියට වැටපයින්නත් ඉතිර තියෙනවා සිරසලූෂන් දාලා හොඳ ෆොටෝ එකක් ගන්න ඉතිර තියෙනවා ෆොටෝ එක දකින්න දකින්න ගන්න හැම ප්‍රයත්නයකදී වෙන්නේ ගෙදර ගෑනිත් එක්ක දින සම්බන්ධයක් තියෙනවා ගෙදර ගෑනි බැඳපු ගෑනි යගේ මූල කර්මත්තානේ තියේදී කොච්චර ලස්සන දේවල් තිබුණත් ඇහැකොණෙන් බලන්න අර කඩප්පුලිකමට මේ ෆොටෝ ගන්න යන්න එපා එතකොට අහු වෙනවා මේ තේරුම් ගත්තද ආ එහෙනම් දැන් තව එකක් අහමු බලන්න හරි ප්‍රශ්නමයි. නමුත් වෙන උත්තරයක් මම දෙනවා. ඒ දැනෙන 10 නැත්නම් 10 පිළිබඳ දැනීම වාසනාවක්ද අවාසනාවක්ද? මේ මට දැන් 10 අස්පනා අපිට පේනවා. පේන්නේ 10ක්. ඒක භාවනාවට අත්වලද්ද අරියාදුවද? අපි ඒක තියම ආනපන ගැන කතා කරන්න එපා. මේ අස්පනා අපිට 10ක් දැනනවා ද්වේෂය නිසා ඒ 10 දැන ගැනීම භාවනාවට අත්ලක්ද? නැත්නම් භාවනා ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක්ද? එහෙම නැත්නම් භාවනාවට අරියාදුවද? ඒක හොඳයි. මට ඒක කියන්න එපා. මොකද්ද හොඳ කියන්නේ? වෙලාවක් වෙනවා ඊට පස්සේ මගේ හිතින් වෙනවා ආයි මේ දේශ සිතිවිල්ල කියලා මේ 10 ආවේ දේශ සිතිවිල්ල මේ වගේ සිතිවිල්ල ආයි ගන්න හොඳ නැහැ කියන කෙනා එතකොට ඒකත් එක්ක නෑ නෑ ඉතින් ඒක හරි හොඳ නැහැ කියන තැන ආවනම් හොඳ නැහැ කියලා කියන්නේ මේ දැනුමට කරන ආවැඩීමද දැනුමට කරන බාධාවද ඊට පස්සේ මට දෝෂෙච්ච ලියෙන්න එපා මට 10 ඉන්න එපයි කියලා ඒ වෙනාව වෙන හිතිපිල්ල මේ භාවනා වර්ධනයේට පැන් වැඩිවීමක්ද එහෙම නැත්නම් මූණට ඇසිඩ් ගහිල්ලාද මම කැමති අනික් කට්ටිය මේකට සාකච්ඡාවට සම්බන්ධ වෙනවා නම් මේක තේරුම් ගත්තා නම් කවුද අනික් කට්ටියගේ කට උතර ගත්තොත් හැබැයි කාට මරදණ්ඩේ මම නියම කරයිද කාට රජකම දෙයිද කියලා මට කියන්න බෑ මාත් ඉන්නේ සාකච්ඡාවේ විතරයි මේ தත්ති තේරෙනවද කාටක් අත මේ කවුද කැමති මේකට ජූරි සභාවට එන්න නෑ නෑ ප්‍රතිපස්සින් කතාවක් කරනවා කියන්නේ 10 දැනෙන්නේ කොහොමද මොකද ඒක ඒක තමයි ඉන්නවයි කියන්නේ තමන් සතිමත්ව ඉන්නවයි කියන්නේ. ඔව්. එතකොට ඒක මීට පස්සේ නොයේවා කියලා හිතුවොත් මේකයි කොයි එකද මම යදැයි. මේ 10 දැනෙන එක හොඳයි. මොකද මේ සතිය ප්‍රයෝජනයක්. සතිය එතකොට පිටිපස්සේ කියන නැද්දකේ මීට පස්සේ නම් 10 නොවා කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට දැන් මේ ඉන්න මම පිටිපස්සේ කියන එකද මමයා. නැත්නම් මම මාගේ කියන්න ඕනේ. නැත්නම් ඉස්සරහින දැනුමද. ওই දෙක අතර අපේ මොළ දෙකක් පුදුර දෙන්නේ මත දෙකක් තියෙනවානේ. මේකනේ කාංකා විතරන විසුද්ධිය කියන්නේ. මේකනේ මේ අපිට අන්දබදල්. මෙතෙන්දි බුදුහාමුදුරු නෑනේ. දැන් අපි කඩුව දෙන්නේ කාටද කපුව දෙන්නේ කාටද? ඔයාලා තේරෙනවනේ යන්නේ සාකච්ඡාව කියලා ෂුවර් නේද? අපි ඔයා කියන එකනේ යන්නේ. හරි අපි සාකච්ඡා අපි ගමු මොකද කියන්නේ? මොකද කියන්න ලැහැති කියලා මොකද? 10 දැනෙන්නේ සතියේනේ. ඉතින් ඒක හන්ද මේ මම හොඳට සතිමත් වෙලා කියලා හිතෙන්නේ නකෝ. නමුත් අර ආයි පිටිපස්සෙන් එනවනේ මේක මට නොවේවා කියන එක ඒකට මොකක්ද උත්තරේ? නෑ ඒක නොවේවා කියලා මේ ඒක නොවේවා කියලා කියන්නේ ඉතින් භාවනා කරන අරියාදුවන් ඒක නොවේවා කියලා හිතන්න අවශ්‍ය නෑ. නොවේවා කියලා කරන නැවතත් 1000ක් කියන්නේ. ඒකේ නැවත දේශජීවිලක් ඒකට ලොකු සාංශ දෙන්නේ මේ තරහක් එන්න ඉඩ තියෙනවා කියලා ලෑස්තිලා යන්නේ කියනවා. මෙන්න සත්‍ය අවබෝධ වෙනකොට කොහෙන් හරි පෙරක දෝරු මත එනවා. මේක නොයේවා කියනවා. ඒකට දැනගන්න මේ නොයේවා කියන එක පැමිණීම තමයි කෙලෙසි. ඒක තමයි මායя. ඒක සමාදම් වෙන්න බෑ බෑ ලෑස්ති වෙලා යන්න ඕන. මෙහිම හරි පාරේ යනකොට මේ එක එකන බහුරූප කොලම් පානවා. ඒ පාන්නේ අවධානය ගන්න පැත්තකට. එතකොට ඒ පිළිබඳව මට භාවනා කරනකොට ද්වේෂයක් එයි. 10ක් එයි. ඒ 10 අපේක්ෂාවීම යෑම කියන එක බෞද්ධද කියලා හිතන්න බෑනේ. භාවනා කරනකොට ද්වේෂෙයි කියලා අපේක්ෂා කරනවා. භාවනා කරනකොට 1000යි කියලා අපේක්ෂා කරනවා. මේ අපේක්ෂා කිරීම සදාචාරයත් එක්ක කොහොමද අපි ගලපන්නේ? අපි හිතන්නේ භාවනා කරන ද්වේෂය නොආ යුතුයි, 10ක් නොයා යුතුයි, සියලු සම්පatti ලැබෙන්න ඕන කියලානේ. ඉතින් කාටද භාවනාව එතකොට විකුණ ගන්නකොට කවුද ගන්න කැමති? භාවනා කරනකොට 10ක් එනවා. උඹට ද්වේෂයක් එනවා. ඒකට ලෑස්තිලා ඵලයන් කිව්වොත් කවුද ඉන්නේ භාවනාවට කියන්න බෑ. බහන්ට ආපු යකන්න බැඳගත්ත බෙරේ කරන්න දෙයක් නැතිව ගහනවා. ඕගොල්ලන්ට වෙන යන්න අතක් නැහැ දැන්. වල බහැර නිසා ඕගොල්ලන්ට කියයි. ඒ නිසා ඔය බයිලා කියන්න එපා ආදුනිකයට. භාවනා කරනකොට 10ක් එයි. භාවනා කරනකොට ද්වේෂයක් එයි. උඩ ලෑස්ති වෙලා බලයන් කිව්වොත් මොන රේද ඊට වඩා හොඳයි බාරකට යන්නේ. ඊට වඩා කාණිවල එකට යන්නේ. බුරුදු පන්තිය. එනිසා මේ මැදදි කියන බණ ගැන යෝගාවචරය දිනුවෙන්ට හදලා දෙන බණ ආධුනිකයට කියන්නේවා. ආධුනිකට කියන්නේ කවදාකවත් 10ක් නැගින්නේ නැහැ. අපි අම්මේ කියවද කොයිද බයරකට 10ක නේ තමයි බොදෝ කෑ ගන්න උට. කවදාකවත් ද්වේෂේ නැහැ. ද්වේෂේ සම්නිකරණේ පැත්ත මෛත්‍රී කැට කැට එන්නේ කියලා තමයි කියන්නේ. ගියාට පස්සේ භාවනා කරන උන්ට විතර තද වෙන ලෝකයක්. භාවනා කරන උන්ට හොස්සලගේ මැස යන බැරි ලෝකයක් මට දවසින් දවස පේනවා මොනම විදියකින්වත් මේ පලාසි අල්ලන්න කැමති නැ ඌ අල්ලගන්න එකමයි පොඩ්ඩක්වත් එහාට වෙන්න කැමති උන්ට අනුකම්පා කරන එක තමයි මේ යෝගාවචරණ එක ජීවත් වෙනවා කියන්නේ. තමක් ගන්න තපෝසුකෝ කියන්නේ මේ භාවනා කරන්නේ උන් විතර තුප්පහි කුම්මහි එහෙම නැත්නම් දඩබ්බර එහෙම නැත්නම් කියනනම් අහිංසකම කිසිම නැති මොනවද කියන්නේ ඔලොමොල ඉතින් જાතියක් නෑ හැබැයි ඒක ප්‍රෝග්‍රස් එකක් වෙන්න නේ ඒකට අල්ලගෙන තියෙන්නේ මොකක්ද එකක් ඒක ඔප්පු කරන්න ෆයිට් එකක් දෙන ඒක දිහා බලනකොට වෙනවා නේ ඉතින් නොදරුකමට මෙහෙම කෙරුවට මොකවදා හරි මේක බාර ගනිමු බාහිරගතට මුකුත් වෙන්නේ ඒක ගුණයක්. ඒක පුළුල් ගතියක්. මේ හොඳට ආනපාන ඉඳද්දි මේ ද්වේෂය එනවා. ද්වේෂය එනකොටම දාහය එනවා. දාහය පිළිබඳ දැනීම මේ ආනපාන අතවාසියක්. මේ සතියට අතවාසියක්. කරදරයක් කිරුවොත් ආනපාන පේන්නේ නැහැ කියලා චෝදනා කරනවා. කරදරයක් නැහැ මේක හරි කියලා බලුවොත් එතකොටම ආනපාන තියෙනවා. සතියක් තියෙනවා. ඒකේ ද්වේෂයක් තියෙනවා. ද්වායයක් තියෙනවා. ඌට පේනවා ප්‍රශ්නයක් නැහැ. සතිය හුද්දට තීව්‍ර වෙනවා. හොඳට ෂාප් වෙලා. ඒතර වෙන 10 null and void. ඒක ඒක අපි අහෝසි වෙනවා. ඒ ඒ ද්වේෂ මොකද අපි අපේක්ෂා කරගෙන යන්නේ? මෙතෙන් මේ යකා එන්න ඕන. දැන් මතුරනකොට සීරියක් ආවොත් ඌට හදපු ලේ කොට්ට තියෙන්න eBay. කොට්ටෝරු අයක දෙන්න eBay ඒ වෙලාව ඌ දිව්වොත් එහෙන මොකද කරන්නේ? සීරියක් ආවන්නේ. බෑ ඌට කියන්න ඕන උග්ගහ තියෙනවා. අලියාවොත් ඒක දීපන්. ලේ කොට්ට දීපන්. මම දුම් කපලාල උන දුම්මුල ටිකක් දාපන්. අද ඒ වෙලාවේ මම කතා කරන දේව භාෂාව. මම කතා කරන ඉතින් පරල වෙලා. පරල වෙනකොට බය වෙලා දිව්වොත් කොට්ටෝරුවා. කොයිද තොවිලක් නටන්නේ? කොට්ටෝරුව නෙවෙයි කපුවක් දුවනවා. මන්තරේ ජප වේලෙනකොට කපුව පෙරගත්තොත් මේ හත් දෙයියනේ මට මේ ක්ලාන්ත වෙනවා මාව අල්ලපන් කියලා කතා කර මම දැකලා තියෙනවා කපුව මායන් වෙනකොට කොට්ටුවට කතා කරලා මාව අල්ලපන් කියලා ඉතින් පචේනේ මහලපන් මහලපන් කිරුව වැටෙන්න මේ හැදලා. නිකර බොරු. ඒ කියන්නේ එහෙම මායම් වෙන්න පටන් ගත්තට පස්සේ පස්සේ මායම් වුණා වගේ බොරුව කරත හැකියි. ඉස්සෙල්ලා මායම් වෙන්නේ ඇත්තටම මන්තරේට. ටිකක් කිනෝට ඉඳපුවා මහලපන් කියලා. <laughs> <laughs> ඒ ඉතින් බොරු. අර ගහ ගන්නකොට මහලගෙන මහලගෙන කියලා ගහන්නේ. අල්ලගනින් මම මාල්ලගනින් මාව කියලා ගෑනට කතා කරනවා ගහන්න යන්න. ගහන්න යන්න දෙන්න එපා අල්ලගනින් කියලා කියනවා. ඉස්සල කියන්නේ අල්ලන්න එපයි කියලා තමයි කියන්නේ. ඉතින් ඒකෙන් තේරෙනවා මේ සංකල්ප සහ යථාර්ථ අතර පටලවිල්ල. ඒ මතුරුලා පුරුදු වෙච්ච එකට මන්ත්‍රී මොනේ නෑ පරල වෙන්නේ. ඒ බොරුවට පරල වෙනවා. ඒ වගේ මෙතනදී හරියට වැඩේ යනවනම් ද්වේෂෙ එන්න ඕනේ. පරලාහි එන්න ඕනේ. පරලා කියන්නේ 1000. ආවට පස්සේ දැනගන්න ලෑස්තිලා ගියා නම් ඒක ඒකෙන් තමයි අවධානය අදින්න හදන්නේ මෙනෙහි කරනවා දහනවා නැද්ද කියලා නේ ඒක නෙමෙයි කරන්න තියෙන්නේ මෙතන ඇහ ගහගෙන ඉරපන් මේ ඔක්කොම තියදී ආනපනේ දුවනවා බුදුහාන් කියන්නේ දෙන කිරි පැටිය බලාගෙන තනකොළ කනකොට පැටිය දිහා බලපන් ඒක මේ දෙවනි ඵලයේ තනකොළ ටික කපා පැටිය දිහා බලන් තනකොළ කෑවොත් පැටියට කිරි නෑ ඒ එක හැකින් දර පැටිය බලපන් පරාසය ඇසිරෙනව නම් ගණන් ගන්න එපා පේන්නේ නැති හරිය හිටියොත් කාල කෑ ගන්න එතකොට වැටිය යනවා වලිගේ උඩ තියාගෙන. එතකන් එයා තනකොළ කනවා. එහෙම නැත්නම් ගන්ධක් නැගුවෙන් තනකොළ කන වෙලදෙනගේ උඩ තියෙන හොඳ තනනිල්ලක්. එයා උඩ කකුල් දෙකින් මුයි කකුල් කකුල් දෙකම දෙකෙන්ම බර දීගෙන කන්නේ මේ හෙලේ. එතකොට එයාට හිතුනොත් උඩට යන්න ඕනේ කියලා. එයාට සිද්ධ වෙනවා පස කකුල් දෙක ළඟට ගන්න. එතකොට උඩ කකුල් දෙක හොල්ලන්න නැතුව තියන්න එපායි. උඩ කකුල් දෙක ෆුල් බර ගණගෙන තමයි පස කකුල් දෙක ඊට පස්සේ පස කකුල් දෙකට බර දීලා තමයි උඩ කකුල ගන්න හෙල. උඩ තනකොළ නිල්ලයි. මේ කකුල් දෙක පිටිපස්සේ දෙක උසනට ඉස්සර දෙක ගැලුණොත් මොකද වෙන්නේ? එතකොට වේදනාවයි 10යි ගැන හිතන්න කියලා ආනාපානෙන් හිත ගැලවුණොත් මොකද වෙන්නේ? තනකොළ උඩ තියේදී දෙල දෙටි ගහිලා වැටෙනවා පල්ලෙහාට. ඉතින් මතක තියාගන්න මේ ඔක්කොම තියේදී උඩ කකුල් දෙක හයි වෙලා තියෙනවා. එක හැකින් ආනාපානෙ බලන්න. ආනාපානෙ කැඩිලා නැහැ කියන හැකි සංඥාව තියෙනවා. සතිය කැඩලා නැහැ. එහෙමනම් මේ වෙලාවේ බහු බහුරූපකෝලං එන එක අපේක්ෂා කරන්න. ඒක නාස්තික වාදයක් නෙවෙයි. ඒක මේ දුක පැතීමක් නෙවෙයි. පතන්නේ වේදනාව. පතන්නේ තාහි. පතන්නේ ද්වේෂේ. ඒක අර පවතින ආනාපානෙ දිගට පවතින සාක්ෂියක් කරගන්න එක නිවන් දකලා. ඌට කියනවා සුතවාරිය ශාවකෝ කියලා. මේක බලන්න ගිහලා අරක විස්තර බලන්න ගියොත් එමේ මේක අතහැරලා අර ගම රාට උඩ යන ගමන් කුරුණියේ සයිස් එක කියන්නේ ගියාම මොකද වෙන්නේ? උට වලිගය අතහරින්න වෙනවනේ. ගම පිටින්ම කන්දෙන් පල්ලට කොණ්ඩුම් පෝ. යෝගාචර ඊටාම තීර්ණාත්මක තැනකදී අත්‍යවශ්‍ය දේ අතහැරලා මේ දෙවෙනියට මතුවෙච්ච දැන් ද්විතීය කාරණාවට යන්නේක ඒකට චපලකම කියලා කියන්නේ. වංචනික ගතිය කියලා කියන්නේ. ෂට ගතිය මොකද මේ වැඩිපුර ලාභ ගන්න හදන. එතකොට වෙන්නේ මොකද අද තිබුණු තිබුණ එකත් ඇහිරෙනවා. ඒ විලාසෙ බලන්න මට ආනපන කැඩෙන්නේ නැහැ. සතිය කැඩලා නැහැ. මේ මේ අතුරු ඵලය මේක මෙයා බලන්නේ ඔයා පැත්තකට අදින්න. මේක මෙනෙහි කරනවද නැද්ද? ද්වේෂය මෙනෙහි කරනවද? දාහය මෙනෙහි කරනවද කියලා මහා ඥානාන්විත ප්‍රශ්න කියනවා. අන්නේ කරපචේ. මේ පරණ පුරුදු උදු එදිනෙදා ජීවිතයේ තියෙන ආනාපානයයි සතියයි තියෙනවා නම් ඌ බේරිලා. ස්මාර්ට් වෙන්න ගිය ගමන් ඒක තමයි යෝගාචරයේ ලාභ සත්කාර දීමෙන් තමයි වටන්නේ. අතිරේක ලාභ දෙනවා. අතිරේක ඥාන දෙනවා. ඉතින් මෙයා මේ අර පුරුදු එකත් ඇල්ල අරකට ගිය ගමන් අරකට නැහැ මේකත් නැහැ. ඉතින් බුදුහාමර ගැන උඹලට සද්ධාව නැහැ. මේ අතරමඟදී හම්බෙච්ච ද්වේෂයක්. අතරමඟ හම්බෙච්ච 10ක් අල්ලන එක මිනේ කරන්නද නැද්ද කියලා අතුරු තර්ක නගනවා. එතකොට ඔබ ඉබේම ආනපනේ නැහැ කියන්න කට වචනේ පුරුදු කරලා. තියෙන ආනපානෙම. තියෙන සතියෙම නැති වෙන කවදා හරි හිතනොත් ඒ වෙලාවේදී ඥානේ පාවිච්චි කරලා අර තිබුණු සම්බන්ධේ තියාගෙන මේක ඕනේ නම් කරපන් නැත්නම් නිකයිට. හරිම අමාරු. ඒතන කමටහන සුද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ එක එක කනට ඒක මත ප්‍රකාශ කරන්න හිතේ එක්කම සතුට වෙනවා. ඒක පොදුම තේමේ යන්න ඕනේ. ආනාපානේ ඒ අවස්ථාවේ අපිට මොනම ආකාරයකින්වත් රිසීව් කරන්න බැයි නා. එතකොට අපි ඉන්නේ සුද්ධ ද්වේෂේනේ. එතකොට මෙනේ කරත් එකයි නැතත් එකයි. එතකොට ද්වේෂේ විතරයි තියෙන්නේ. මෙතෙන්දි බලන්න ඕනේ එහෙම එකක් වෙනවා. එන්න පුළුවන්. ආපු ගමන් ආතපාත වෙන්න එපා. ඔය තියේදී බලපන් ඕක හරහා වහනපනේ මෙනෙහි කරන බැලුන ආනපනේ තියෙනවනේ. යථාර්ථ වශයෙන් තියෙනවනේ. මැරිලා නැහනේ. ඒ නිසා මේක හරහා බලන්න පුළුවන්කම තියෙනවා. යාට තියෙනවා තීක්ෂණ බුද්ධිය. එදෙන ගැලවුම් මාර්ගේ නෑ කියන තමයි හිත හදන්නේ. ගැලවුම් මාර්ගේ නෑ නොකිය ඉන්න එක තමයි යෝගාවචරය කියන්නේ. බුදුන් නෑ දැන් කියනවා කට්ටිය නෑ නෑ ඉන්නවා. බුදුහාමුදුරු ඉන්නවා මම මුළු ජීවිතේම මම දීලා තියෙන කෝ වෙන්න බෑ මම පෙන්නන්න ඕනේ නෑ. උඹට පේන්නේ නැත්නම් නිකන් මට පේනවා. නිවනක් නැහැ. ඕ උඹට නැහැ. මට තියෙනවා. මම ඒක තමයි මේ සිවුරක් දාගෙන ඉන්නේ. උඹට නැති නිසා තමයි ඔබට බැරි උඹ නිකන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට නැහැ කියන්න ඔබට බෑ. කෝ එන පෙන්න බන්නේ පෙන්නන්න ඕන කමක් නැහැ. මට එimhe ගහපා දෙන්න ඕන කමක් නැහැ කියලා තියෙනවයි කියන හැකි සංඥාව ගන්න. වෙලා අනපන තියෙනවා. මට තේරෙන්නේ නැහැ. මට සංඥාවට අහු වෙන්නේ නැහැ. වේදනාවට අහු වෙන්නේ නැහැ. වෙනම කතාවක්. නමුත් තියෙනවා කියන එක නැත්තම් අපි මේක කොහොමද රජ කරවන්නේ? මේක උසස් කරනවා. ඒක තමයි මේ Taman විසින් Taman නැහින ප්‍රඥාව. ඕක තමයි විද්‍යාව කියන්නේ. ඒක මේ යථාර්ථය අවබෝධ කරගන්න තියේදී අපි භෞතික විද්‍යාව ඉගෙන ගන්න පිටරට යනවා. පිටරට කියලා වෙන භෞතික විද්‍යාවක් නැහැ නේ එකම භෞතිකයනේ තියෙන්නේ. ඉතින් නම් මෙහෙදිත් තේරෙන්න එපායි. එහේ ඉන්න හොඳට පච කියන්න පුළුවන් කියලා. ඌ ඒ පචේ කියන්නේ හොඳ ගාණක් අරගෙන. මෙහි තියෙනවා බඩු තියෙනවා. මාකටින් නෑ. ඒ යන රසායන විද්‍යාව ඉගෙන ගන්න. උන්න බොරුවක්ද? උන්න කියලා වෙනම රසායනයක් තියෙනවනේ. මෙහි තියෙනවා අපි විකුණන්නේ බඩු කියනවා අපි විකුණන්නේ ඒ වෙනුවට අපි කියනවා රසායන විද්‍යාවට බාසි විද්‍යාවට වැඩි හොඳයි බුදුහාමරගේ විද්‍යාව. අයියෝ ඒකෙන් කිසිම ජොබ් එකක් ගන්නත් බෑනේ. කිසිම ක්වොලිෆිකේෂන් නැහැ දැන් මෙහි ඇවිල්ලා අවුරුදු 8ක් හිටියත් කවදාවත් සෝවාන් සාතිකයවත් ඉෂු කරන්නේ නැහැ. බර ගන්න කියලා මේ අනාගාමි සාතිකේ සකදාගාමි සාතිකේ ඉල්ලන්නට බලාගෙන ඉන්නවා. සෝවා ඉතින් වැඩක් නැහැ නේ මේ හිටියට කවදාවත් කොන්නෝකේෂන් එකක් නැහැ. උපාධි ප්‍රදානෝත්සවයක් නැහැ. වැඩ ගන්නවා මැරෙන්න. ඉතින් මිනිස්සු හිතුවා ඊට පිට වැඩිය හොඳයි මේ ළඟම තියෙන විශ්වවිද්‍යාලයට කියලා ෆිසික්ස් වලට ඩිග්‍රියක් ගත්තා නම් ජීලා ජොබ් එකක්වත් ගන්න පුළුවන්. ඉතින් කොහාටද ඇදෙන්නේ මිනිස්සු? ඒක ගැන අපි කලබල වෙන්න ඕනේද? කලබල වෙන්නේ මේක තමයි ක්‍රමය. පුළුවන් නම් කවම බැත්නම් කවම. ඒ නිසා මේ වෙලාවේදී ওই ප්‍රශ්නේ වෙනවා. කියන්නේ භාවනා නොකරපු එකනට ද්වේෂය ආපු ගමන් මොකුත් නැහැ කියන්නේ ද්වේෂෙම නේ කරන ඒතර ප්‍රශ්න නැහැ. ඒතර මේ දෙකක් නැහැ. තියෙන්නේ ද්වේෂය විතරයි. ඇත්තටම ඒක වෙන කෙනෙකුට ද්වේෂය මෙනෙහි කරන එකටත් වඩා ඒගොල්ලන් තියෙන පුළුවන් ද්වේෂය නැති වෙලා බලලා ආනපාන හුරු කරන්න කියනවා. ද්වේෂය තියෙන වෙලාවේ ආනපාන වඩන්න යන්න එපා. ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙන ක්‍රමයක්. ලෙඩ වෙලාවේ භාවනා පටන් ගන්න එපා. කලබල වෙලාවේ භාවනා පටන් ගන්න භාවනා පටන් ගන්න පුළුවන් තරම් සෑහෙන ප්‍රශස්ත තත්ත්වකයි. තරුණ කය, කලු කෙස්, ජීවිතය යථා වයසේ ලෙඩ රෝග නැති වෙලාවේ කවුද හත් දෙයනේ කරන්නේ? ඒක තියෙනවා කානිවල් යනවා. ඒ දෙන සූදු කෙලිනවනේ. මාරය ගැටේ ගහලා දෙන නිසා අපිට අහුවෙච්ච වෙලාවදී පුළුවන් තරම් කය නිරෝධ කරගෙන මනස නිරෝධ කරනවා යන්න. භවනා කරන්න ගියාම බහුරූපෝලම් ඔක්කොම එනවා. 18 තනි තේරම එනවා. ඒ ඔක්කොම තේ ධානාපණේ අමතක කිරු නැත්තම් හොඳ නිවනේ. මෙව එන්නේ එන්නේ නිවනට ළඟයි. ඒක තියෙනට ආනපණේ අමතකුණා කියනවනම් තාම සතිය දියුනේ. සතිය මට්ටමට ඇවිල්ලා නැහැ. ඒ නිසා යා කියන්නේ මේ වෙලාවේ භවනා දියුනේ වෙන්න බෑ. දුඹුරු මේ කුණාට මොහොතේ නැව පදින්න එපා නතර කරවන්න. නැගුලක් දාපන්. කුණාට නැතිලා පුළුවන් තරම් ආනපාන ඉහළ මට්ටමට ගන්න. ඔයගේ කරපර තියෙන වෙලාවේ ට්‍රබල් වෝටර් එකේ යන්න පුළුවන් ඒ සාමාන්‍ය මට්ටමේ. එතකොට තේරෙනවා මේක තමයි දැරීමේ ශක්තිය කියන්නේ. මේක තමයි අපේ ඉවසීමේ ශක්තිය කියලා කියන්නේ. එතකොට එයා ලොකු පරාසයක වැඩ කරන්න උරු වෙනවා. එතකොට තමයි විරුද්ධ පක්ෂයේ නායක කෙනෙක් එක්ක මේ ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හිටියේ නැත්තම් ගේමක් නැහැ. හිටියේ නැත්තම් මේ චිත්‍රපටයේ ජවනිකාවක් නැහැ, ජොලියක් නැහැ. විරුද්ධ පක්ෂයේ ඉන්න ඕනේ. ඒක ඕනෙම කම්පැනි එක කවුන්ටර් ආගියුමන්ට් එක ඇතුලෙන් හදනවා. මේ මොනවාද මේ adulterated project product එක ඇතුලෙන්ම හදනවා. හදලා කියනවා අපි ළඟ සුපීඩි එක තියෙනවා. සවුත් එකක් තියෙනවා. ඒකට කාටවත් දැල්ල බීඩිය ගහන්න ඉඩක් නැහැ. දෙකම හදනවා. ඊගාම ආගියුමන්ට් එකක් දාලා කවුන්ටර් ආගියුමන්ට් එකත් ඒගොල්ලෝ බඳාන. ඒක තමයි ඒක ගැල්වනයිස් වෙන්නේ. කවුන්ටර් ආගියුමන්ට් එක විරුද්ධයෙන් ආවොත් ඉවරයි. එසේ ඇතුළෙම තියෙන්න ඕනේ මනුස්සය දෙපැත්තෙන් අල්ලනවා. මෙහිමුත් අල්ලනවා පිටපැත්තෙමුත් අල්ලනවා. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ක්‍රමය. අපි මේ බුද්ධහම යන්න හදන්නේ මේ පැත්තෙන් විතරක් අල්ලන්නේ. බෑ කරන්න බෑ. ඒ නිසා දෙපැත්තෙන් අල්ලන එක තමයි ලොකු සාන්තික වචනේ ලෑස්තිලා යන්න. මේ ලෝකේ තියෙන කැත සේරම එනවා. ඒ තියේදී ආනපන බිම දාන්න නැතුව, කඩිය බිම දාන්න නැතුව, ඒ කැත තියේදී ආනපන දෙන්න පුළුවන්. ආනපන කවදාකවත් ඒ ද්වේෂෙත් එක්ක ගැටුමක් ඇති කරන්නේ නැහැ. 10ත් එක්ක ගැටුමක් ඇති කරන්නේ 10 සතිය ඥානයක් වෙනවා. සතිය තියෙන බාට ලකුණක් වෙනවා. මම දැන් මේ අපි සාකච්ඡා ගියා උත්තරේ හම්බුණා. තේරෙන්නේ කියන්කෝ. කොහොමද තේරුම් ගත්තේ? ඒ ද්වේෂය එන්නේ මගේ හිත කඩන්නයි. ඒක ලියන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසේනා නානා රුදු වේසමවා මග අවුරන්නේ Taman දැනනකොට මග අවුරන්නයි මෙයා ඉන්නේ මම බලන්න ඕනේ ආනාපානෙත් එක්ක ඉන්න. නාරදි සාසිකේ හින්දුවක් මම කියන්නේ. සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසේනා. වඩ කියන්නේ උපක්ලේශ කියලා. ඒ ඉන්නේ මේ මග අවුරන්නේ ඉතින් මෙයා වෙනෙහි කරන්න යනවා කියලා කියන්නේ මග විහිං අවුරව ගන්නවනේ තමයි. අර මාසයලා සාක්කිය දෙනකොට තමයි පැනලා දෙනවා. දැනගන්න මෙයා එන්නෙම එක්සෙන්ට්‍රික් කරනවා මාව හොල්ලන්න. මම බලන්නේ මෙන්න මෙවැනි තත්ත්වයක් අඩදී ආනපානය සරණ අතාරින්න එපා. පිහිට අතාරින්න එපා. ඒ තමයි සද්ධාව කියන්නේ. ඒ තමයි බුද්ධ සද්ධාව. ධර්ම සද්ධාව. ඕකප්පන සද්ධාව. ඒක නැත්තම් අනේ මේ පොඩි දෙයක් ආපු ගමන් මේ අහලිය ආපුව මනසත් එක දුවනවා නම් උත් එක බුදුහාමර වැඩි දුර යන්නේ යන්න බෑ උපාවදියා අහිංසකයි අතර මහිංසකයි බනින්න වටින්නේ මේ සාකච්ඡා කරන්නේ ඉතින්දි ගැම්මක් කරන් දෙන්න මේක එනවා පුතේ ෂුවර් ඔය එන්නෙම මාග වහරණ්ඩයි තණ්හා නානා රුදු වේසමව ඉවර තමයි මේ මිනිස්සු මිනිස්සු බුදුහාමුදුර දැක්ක රුවන්වැලිසෑය දැක්ක ද්වේෂය දැක්ක කියලා ඉවදිගේ කතන් කේන්දර බලන්න යනවා බලපුවා මේ වැඩි භාගය මැජික් කාර්යය බෙරේ හයියෙන් හොල්ලන්නේ මොකටද? මේ පැත්තෙන් පචේ ගෙනියන්නේ. ඌ දන්නව කවුරු වුණත් බෙරේ හොල්ලන පැත්තට බලපු ගමන් මේ පැත්තේ මේ පණ තියෙන මාළුවෙක් මවලා පෙන්නනවා. නමුත් බෙරේ හොල්ලන්න මේක දිහා බලන් හිටියනම් මොකද වෙන්නේ? මැජික් එකක් මෙතන නැහැ. ඇස් බැඳුමක් විතරයි තියෙන්නේ. බුදුහාමර කියනවා මාසේ මායාව අල්ලන්න. එයා පෙන්නන මේ රූකඩේ බලාපොරොත්තු ඵලයක්. එයා මෙතන මාවපෑමක් කරනවා. බෙරයක් හොල්ලනවා. සංගීතයක් දානවා. දහපු ගමන් මෙහි වැඩ. ඒ නිසා සංගීත එනකොටම අවධානය යොමු කරලා මේ අත දිහා බලන් හිටියොත් මොකද වෙන්නේ? කටුකුරුන්ද සාංශ කියනවා මැජික් එක බලන්න කියලා මැජික් කාර්යයේ පිටිපස්සේ ඉඳලා. ඌ දෙන්නේ කවදාකවත් මැජික් කාර්යය බලන්න ඔය ගස්සට මැජික් පෙන් එකත් ඌ ගහට පිටුපාලා ඉන්නේ. මේ පැත්තට යනවා ඉස්සරහට කියලා තල්ලු කරනවා. ඌ කැමති නැහැ මේ පැත්තෙන් ආයෙත් බලනවා. පිරිමින් නිසා ඉන්න විතර නිසා ඉන්න නිසා කියන්නම්ම අපි ඉස්කෝලේ හිටියා ඉංග්‍රීසි කරන ටීචර් කෙනෙක්. මහාතයි. අසීමිත බ්‍රෙස්ට් එකක් තියෙනවා. කොල්ල පොත දීලා පිටිපස්සෙන් ගිහලා බලපුවම ඩස්ටර් රෝගයක් පේනවා. ඉතින් කොල්ල ටීචර් පොත තියලා ප්‍රශ්න උත්තර ගම ටීචර් තද්ද වෙනවා පිටිපස්සෙන් යනවා දකින්නකොට යනවා ළමයි ඉස්සරහට කියලා කියනවා. කොල්ල යන්නේ පිටිපස්සේ කර මෙහෙ මේ ඇන්ගල් එක අරගන්න. ඇන්ගල් එක ගත්තාම කියනවා මෙතන මේ පුරෝලා තියෙන්නේ කියලා. ඉතින් නාම තිබුණේ ඩස්ටර් කියන වචනේ දාලා තිබුණේ ටීචර්ට. ඉතින් පොත බලන්න දෙනකොට පිටිපස්සෙන් එනකොට හැම ඉංග්‍රීසි වලට අපි හරිම අකමැතියි. අපි ප්‍රශ්න උත්තර ලියන්නෙත් නැහැ. බොරුවට පොත ලියන්න ගිහලා ටීචර් පිටිපස්සෙන් ගිහලා බලන් ඉන්නවා. ඉතින් ඒ ඒ ටීචර් එන තරහ විඥාණයට එනවා. එයා සෙල්ලම් කරනකොට පිටිපස්සෙන් ගිහලා බලන එක බුදුහාමුදුර අපිට දෙනවා ඒ view view point එක. විඥාණයට නොදැනෙන්න පිටිපස්සෙන් ගිහලා මැජික් එක බලපන්. කරන්නේ තනි කර හොර බොත්තම් හොර නූල් හොර සාක්කුව වගේ. ඉස්සරහින් දර බලනකොට පේන්නේ මම අපෑමක්. මේ මනසේ මායාව දකින්න නම් විඥාණයට මේ පිස්සුව කෙලින්න හදලා අපේක්ෂා කරලා යනවයි කියලා කියන්නේ පිටිපස්සෙන් ගිහලා ඩස්ටර් එක බලපන්. ඒකේ ජොලියක් තියෙනවා මෙච්චර වයසට ගිය ටීචර් ළමයි ඉස්සර මොකද්ද වෙන හතර නාඩගම. මේ ටීචර් කැමති නැහැ කවදාකවත් කැමති නැහැ මේ වැඩේට. ඒ වගේ මැජික් කාර්ය හොල්ලනකොට රබා රබාන දැනගන්න මොන්ද දෙන්න හදනවා දෙකේ හතරේ බඩුවක් දෙන්න හදන්නේ. එතකොට මේ මේක හොල්ලනකොට අනිකත දිහා බලන්න පුළුවන් නම් අන්න විපස්සනා. මේක දිහා බැලුවා නම් සමතේ. කොල්ලන බෙරේ දිහා බැලුවා නම් සමතේකට ඇබ්සෝබ් වෙලා බලන්න ඉන්නවා. ඉතින් ඊට පස්සේ අහනවා ද්වේෂය මෙනේ කරන්න නැත්නම් දාහය මෙනේ කරන්න කියලා කාටද ලනුවේ හැටරටි තේරණනේ. අපි අවධානය පිට යවන විතර නෙවෙයි පිට යවපේක විශේෂණය කළ ප්‍රශ්න අහනවා. ඒකට වෙන්නේ මොකද්ද? අර මූලාවදානේ තතිය පිළිබඳව සම්පූර්ණ මගහැරීමක් කරනවා. තේරුණාද? ලාවට වගේ. ඒ සාකච්ඡාව විතරයි මේකට කරන්න තියෙන්නේ. එක එක කල්ලාන ගහන්න ඕන. උට තැටි ගහන්න ගහන්න. ගහන අනිත් කයට තියෙනවා මේ මිනිස්සු කියන දේ තමයි මට වෙන්නේ. ඉතු වේලාට දඩ බීම කරගත්තට මුත් එක්ක ඇති තරහක් නැහැ. අතර ද්වේෂයත් එක්කවත් තරහක් නැහැ. පරිලාහයක්වත් තරහක් නැහැ. යා එන්න ඕනේ එතෙන්දී. ඒ එන්නේ මගේ සතිය ඊට වැඩි ලොකු තැනකට යන්න ලෑස්ති. හැබැයි අවධානය ගිය ගමන් ද්වේෂයට යකා දිනුම්, හරය දිනුම්, කෙලස් දිනුම්. අපි හිතන අපිට සුවිශේෂ ඥාන පහළ කරන්නේ මෝඩකමට ඔටුනු පලන් දෙනවා. අහිංසකව සරලව බලන්න මේ සෙල්ලම් ඇස්සේ පුළුවන් ද සතිය පවත්තන්න. සෙල්ලම් ඇස්සේ පුළුවන් ද ආනපානෙ පවත්තන්න. එතකොට පේනවා ඒක සුවිශේෂී ඥානය. එතන උපේ යුත්තක් තියෙනවා. එතන එතන කළ යුත්තක් තියෙනවා. එච්චරයි බුදුහාම අපෙන් බලාපොරොත්තු වෙන්නේ විපස්සනා අනුග්‍රහිතය කියලා. හරිම හරිම රසවත් කොච්චර කිව්වත් ඔය ඔය දෘෂ්ටි කෝණය ඒ හති වැටෙන්නේ නැපා වෙන්නේ නැහැ. හරිම රසවත්. හරිම අමාරුයි තේරුම් ගන්නත් ආගම කියන රාමුව තුල. තන්නේ කර රැඩිකල් වෙන්න ඕනේ මේකට. මේ හඳුනන සමහර අවස්ථාවල් තිබිලා තියෙනවා. ආනාපාන සතිය අහුවෙන්නේම නැහැ. ඔය වගේ විකාර එනවා, තරහ එනවා, ද්වේෂය. එක එක එක එක දේවල් එනවා. එතකොට ආනාපානය නතු කර ගන්න ඒ එනේන එනේන හැම එකම යොසුළු මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ඒ දෙනේව කච කෙරුවට පස්සේ ආනාපානිය මතුවේ. එතකොට ආනාපානයක් නැහැ අපිට අර වගේ දෙයක් මතුවේදී අල්ලන්න. ඒ වගේ වෙලාවට ඒකට ආනාපානේ පේන්නේ නැති බව දන්නවනේ වෙලාවේ. ඒක තමයි විපස්සනා කියන්නේ. දැන් මේ විවිධ කෝලන් නිසා මට වෙලා ආනාපානේ වුණාට ගන්න බෑ. හැබැයි හිත යටගෙන මැරෙන්නේ අය. එතකොට අපි පවත්තන්න යම් සද්ධාාවක් අවශ්‍යයි. මේ භාවනා දිගට ගෙනියන්න. කවදා ජවනික ඉවරනකොට මම දිනනවා. යහනික යනකම් මට පෙන්වන්න සාක්ෂියක් නැහැ. ඒකෙදි මට තියෙනවා ක්ලූ එකක් හිතේ සමන් තියෙනවා මෙතන ආනපන නැත්තේ නෑ. මේ පෙන්වන එක විචිත්‍ර නිසා මේකට අවධානය එන්නේ නැහැ. ආනපන නැත්තේ නෑ නිසා තියෙනවා කියන සංඥාවෙන් කරන කරන කියලා ජවනිකයි වුණොට පිටුට ආනපන එනවා. ඒකට අතරමැදි යනකොට ගෙන්නන්න අපිට තියෙන සද්ධාාවක් කියන එකක් තියෙනවා. ඒ බුදුන් නෙවෙයි මගේ භවනා ගැන සද්ධාව. මගේ ඥානෙ ගැන සද්ධාව. ඒ වෙලාවේ තමයි උප් වෙලා නැහැ. ඒක බුදු ඒ ඒ ඔප්පු කරපො නැති සද්ධාව බුදු සද්ධාව. බුදුහාම කියන ඉතින්දි මට උඹ ළඟට එන්න බෑ. උඹ උඹම අදහපන්. ඉවසන්නා නිවන් දකියෝක ඉවසාගෙන ඵලයන් ජානිකා එහා පැත්තේ අනපනින් ඉන්නවා. මේ වෙලාවේදී නැති බව දන්න බව තමයි සම්පජඤ්ඤය කියන්නේ. සතිය නෙවෙයි ඒක සතිය නෑ අනපන සතිය නෑ. ඔය සම්පජඤ්ඤය තියෙනවා. මන්දනේ මං කියන පොයින්ට් එක අහුවෙනවා. අපේ හැමදෙරේ කියන්නේ අර එන අමතර දේවල් වල මෙනෙහි කරන්නවත් යන්න එපා. නෑ ඔට්ටු වෙන්න යන්න එපා. ඒ හැටි ඒ වෙලාවේදී ආනපනේ පේන්නේ නැති බව මම දන්න එක තමයි මෙතෙක් කරපු බහනාවේ මට ලැබිච්ච දායාදේ. ඊයේ තිබට. කරම මේකට වැඩි රණ්ඩු කරන්නේ එක්සෝස්ට් වෙනවා. වෙහෙසටපත් වෙනවා. ওই කටි නටනවා. ওই කොච්චර නැතුවත් ඒක ඉතින් කැත්ත අතට හමුුණාට පස්සේ අලකොල්ල ලන්ද මහ ලොකු දෙයක් නෙවෙයිනේ. බලංකාරයාගේ සුමානක වැඩ පොල් අතට හමුුණාට පස්සේ වරුවනේ. නෙලන එක නෙ තියෙන නෙලනකන් තටවන්න එපා වෙන ශක්ති විනාශ කරන්න. ඒකුළු විවිධ බහුරූපෝලම් පානවා. නානා රුදු වේසමවා මඟ අවරනවා. විභීෂණ පානවා. වෙවුලන දේවල් කරනවා. දැක්කට නොදැක්කා වගේ. ඇහුනට නෑ වුණා වගේ. දැනුණට නුදුනා වගේ නෑ. දන්න යටින් මම කොච්චර කරත් තා ටිකෙන් ආනපන ඇවිල්ලා මාව බේර ගන්නවා. නවත්තක නත්තන්න බෑ. ඒ තරම් මට බුදුන් සද්ධාව තියෙනවා. එතන මගේ ඕකප්පන සද්ධාව තියෙනවා. ඒ සද්ධාව නිවන් ලැබපු සද්ධාවක්. එයාගෙන් එයාට උපකෝ දීලා මෙයාට කඩුව දුන්නනේ බෙල්ල කපා ගන්න එක හොඳයි. ඒක තියෙන මිනිහ මං කියන්නේ නිවන් දකින්න ඕනේ නිවන ඉන්නේ. ආනාපානෙත් නෑ උඩ සතියක් නෑ මේ කරදරයක් තියෙනවා හැබැයි උලඟ පුංචි විශ්වාසයක් තියෙනවා ওই ජවස්ත ඉවරනාට පස්සේ සාන්තියක් එනවා ඒකට ආනාපානෙ සතිය එනවා හැබැයි එතකන් ඒක පිළිබඳ විශ්වාසයක් තියෙනවා මට ඒක නිවන ඒකට big game mind කියලා කියන්නේ mind එකේ කියනවා enlightened situation එකක් තාම ඔප්පු වෙලා නැහැ හම්බ බබ හම්බ වෙලා නැහැ. ගැබේ බ්‍රුණු පොෂේ වැඩෙනවා. එයා ඒක විශ්වාස කරනවා මේ කට්ටිය নানা ආකාරයේ ඇවිල්ලා වටනවා, පච කරනවා, විවිධ දේවල් හිතනවා. තාක්ටිවන් දාන භාවනාව දන්නේ නැති ගාන මේක වෙලා තියෙන ත්‍රිපිටකය දන්නේ නැති ගාන වෙලා තියෙන සීල නැති ගාන වෙලා තියෙන කියලා දෙස් දෙනවා. දෑ වුණා වගේ හිටපන්. පොට්ටෙක් වගේ හිටපන්. එතකොට මේ පොට්ට ගතිය නොතිබුණොත් අපි මේක පාවා දෙනවනේ. මේක හැන්ඩල් කරන්න ගත්තොත් ඉවරයි. එයාට ඕන කරන්නේ මගේ අවධානය එතෙන් යවන්න. කොහොම හරි කරලා. අපිට කරන්න තියෙන්නේ අඬපන්. කෑ ගහපන් නැත්නම් මාව මරන්න හදපන්. උඹට කරන්න බෑ මම විශ්වාස කරනවා නැති නැති ආනවා. නැති සත්‍ය සතිය. ආහන මේක විශ්වාස කරන එක තමයි මේ ලෝකේ මිනිස්සෙක් ළඟ තියෙන අමනුෂ්‍ය ගතිය. ඒක තියෙන හැම කෙනෙක් ගාම තියෙන. ඒකට විශ්වාසය ඇති කරලා දෙන්න ඕනේ. නෑ පුතේ බොහොම කිව්වට උඹ සක්විති. උඹ නිවන් දැකලා ඉන්නේ. උතනත් සතිය තියෙනවා. දැන් මේ වෙලාවේ තියෙන සතිය නැති බව දන්නේ. අර නටන තරමටම දන්නවා සතිය නැති බව. අන්නේ දැනුම තමයි උඹ නිවන් දක්කන්නේ. උඹ වෙන කෙනෙක් අදහන්න එපා. මේක මේ නැස්චාත්‍ය අගේ කරනවා. කාගෙන ඉන්නවා ඒ වෙලාවේ මිනිහා ජීවත් වෙනවා. 100ක් ජීවත් වෙනවා. මේ එකක් එකක් අවධානය ගන්න හදනවා. උන්ටම දන්නවා. ඒක ඒක තියාගෙන ඉන්නත් ඕනේ මම අවදි වෙලා ඉන්න. එයා එයා නටනවා. සම්පූර්ණ මායාව. නැත්නම් සිද්ධාර්ථ කුමාරයා ගිහි ගියන් ඉස්සලා නාටිකාංගනාව නටන්න නැටිල්ල. නට නට නට ගන්න එපා. නටපු දාවල්. අනිත් පැත්ත හැරෙන්න. නැටුවට පස්සේ ඒගොල්ලෝ පෙන් ජවනිකා ඉවරනාට පස්සේ මොකද්ද පේන්නේ? උඹලගේ තියෙන රංගනේ ඔච්චරයි. දැන් එතකොට සත්‍ය ඇවිල්ලා කියන දවසේ ඒකට උඩින් යනවා කියන එක හරිම ලේසි. එතකොට තේරෙනවා මෙතන කොහොමටත් නිතරංග ජයක් තියෙනවා. අරගොල්ල වටන්නේ තරඟ කරලා නෙවෙයි. දැක්කට නොදැක්කා වගේ ඉඳලා. ඇහුණට නැහැ වුණා වගේ. හැබැයි හරියටම දැනන කෝකද දැක්කට නොදැක්කා වගේ ඉන්නේ. කෝකද නොදැක්කත් දැක්කා වගේ ගන්නේ. ආනපන නොදැක්ක දෙයක් දැක්කා වගේ ගන්නවා. සතිය නැහැ. ඒ තියෙනා වගේ ගන්නවා. මේ පෙන්නන උලිහිලි පාන මේ කෙලෙසේ දිහා නොදැක්කා වගේ ඉන්නවා. ඉතින් මේක නිකන් චපලකමක් නේ. මේ චපලකම බුදුහාමට උගන්වන අපිට වශ්‍යයක් වශයෙන්. එතකොට ඔබට මේ දේ බැලුවයි කියලා කිසි කෙලෙසයක් නැහැ. ඔබ දන්නවා ආනපන ඇවිල්ලා වෙලාවක ඔබ කොට දානවා අරක දිහා බලාන ඉන්නවා. නිකන් බ්ලර් වෙච්ච එකක් දිහා බලා ඉන්නවා වගේ. බකන් නිලානේ ඉන්නේ. ඒ ඒකේ ඒකේ කිසිම කෙලෙසයක් නැහැ කියනවා. අපි මේ පෙන්වන කුණුහරුපයක් කියන්නකො. නැත්නම් රාගේ දනවනද ඒ රාගේ රාගර අර්ථගතයක් නැහැ. මොකද අපි ඉන්නේ මේ පැත්ත බලන්නේ. ඒකට කියනවා හිත පස්සට කරගෙන කියලා. කය පස්සට කරගෙන. හැබැයි ඉන්නේ ලෙස්සන තැනක. හරියට ගැඹුරු රිඳකට එබිලා බලන වෙලාව වගේ. එවිල බලනකොට මේ පැත්ත හොඳට අල්ලගෙන ඔළුව විතරක් දාලා ඒක දිහා බලනවා. කිය වෙන කරන්න දෙයක් නැහැ. බැලුවට තමයි දන්නවා ලේස්තුවක් ගන්න දෙයක් නැහැ. ඒ නිසා ඒක දිහා බලන්නේ හිත පස්සට කරන, කය පස්සට කරන එක තමයි විපස්සනා අනුග්‍රහිතය කියලා කියන්නේ. දැන් අපි අරගෙන තියෙනවා හරියට පැය භාගයක් විතර වගේ. මේ ඒක නිසා මම හිතනවා අපි මෙතනින් දේශනා ශ්‍රවණ සතිವಾರය સમાપ્ત කරමු කියලා. එත්තාවතාච ගම්මේ